හෙලෝ. ආ චන්දන මහත්තයා කොහොමද ඉතින් ඔබතුමාගේ වැඩ කටයුතු? ආ වැඩ කටයුතු වරදක් නැහැ ශාන්ත මහත්තයා. ඉතින් අර එදා අපේ විස්තරේ මේ අර මනස ජලය හා සමානයි කියන එක අපි කරගෙන ගියානේ. ඉතින් අපි ඉතුරු ටික මේ එතනින් පටන් ගමු කියලා මට හොඳයි. අපි ඒ කියන්නේ මේ අපි හිතවතේ දාලා තිබුණා මේ මනස ජලය හා සමානයි ඒ කැලිබිරි සහිත වන විට දැකීම දුෂ්කරය. නමුත් සංසුන් වූ කල්හි සියල්ල පැහැදිලිව පෙනේ කියලා නේද? ඔව්. මේක අපේ මේ මේකේ ලොකු ගැඹුරක් තියෙන කතන්දරයක්. එතකොට ඒක කොච්චරක් ගැඹුරක් තියනවද කියලා අපි මේ ඉස්සල්ලත් පොඩ්ඩක් කතා කරා. මේ දැන් ඔබතුමාට මේක ප්‍රායෝගිකව ඔබතුමාට කොහොමද හම්බ වෙන්නේ මේ කියන කතන්දරේ? ඔව් ඉතින් මේ කියන කතන්දරේ ප්‍රායෝගිකව හම්බ වෙන්නේ දැන් අපි බැලුවොත් මනස මනස හැමතිස්සෙම දූෂ්‍ය වෙලානේ තියෙන්නේ රාග ද්වේෂ මොහොනේ එතකොට ඒක ඒක නිතරම මේ මේ මේ චලනේ චලනේ චලනේ වයක් වගේනේ තියෙන්නේ ඒක නිසා ඒ එතකොට අපිට හරියට ඇත්ත පේන්නේ ඇත්ත පේන්න නම් ඒ චලනය අඩු වෙන්න ඕනේ අඩු වුණාම තමයි සත්‍ය සත්‍ය පේන්න පටන් ගන්නෙ මොකද්ද මේ වෙන්නේ කියලා ඔව් එතකොට දැන් ඒ කියන්නේ දැන් අපි ඉපදිච්ච දවසේ ඉඳලා අපි අපි කොයි පැත්තේද ඉන්නේ අපි දැන් අපි ගත්තොත් එහෙම මේ සුදු පැත්ත කළු පැත්ත එතකොට අඳුරු පැත්ත ආලෝක පැත්ත දැන් මේ ඔන්න ඔය වගේ අපිට තියෙනවනේ එතකොට දැන් මන් දැන් ජලය කැළඹිලා තියෙනකොට විලක අපිට ඒකේ අඩිය එහෙම දකින්න අමාරුයිනේ නේද? ඔව් අඩිය පැහැදිලි නෑනේ. නේද? පැහැදිලි. එතකොට නමුත් දැන් මේ මේ කැළඹිල්ල කැළඹිලා තියනවා කියලා කියන්නේ චලනය. චලනයක තියෙන්නේ නේද? එතකොට එතන තියෙනවා චලනයක් තියෙනවා චලිතය කියන එක තියෙනවා කම්පණය කියන එක තියෙනවා මේ ඔක්කොම ඔය ඔක්කොම එක එක නම ඔය නම් නම් ටික ඕවා ටික අරගත්තාම එකම අර්ථයක් තමයි තියෙන්නේ නේ හැමතැනම. එතකොට බලන්න එහෙනම් මේ අන්න ඒ වගේ ස්වභාවයක තියෙනකොට දැන් ඒ දැන් අර ඔය අපිට ඔය ඔය ජලයේ තියෙන විලේ අඩිය දකින්න නම් ඔය කැළඹිල්ල නතර වෙන්න ඕනේ. කල්ලෙත් කැළඹිල්ල නතර වෙලා කැළඹිච්ච කැළඹිලා තියෙන දේවල් ටික ඔක්කොම හිමීට හිමීට හිමීට හිමීට බැහැලා යනකොට තැම්පත් වෙනකොට ආන් අපිට එක මොහොතක අර ජලයේ ජලය තුලින් ජලය හොඳට අපිට ජලය තුලින් අර අඩිය දකින්න පුළුවන් විලේ නේද? ඔව්. ඔව්. එතකොට අන්නේ අඩිය දකිනකොට අර අඩියේ තියෙන චූටි ගල් කැට හිටන් අපිට දකින්න පුළුවන් නේද? එතකොට ඕක ඔය උපමාව අපි ගත්තොත් එහෙනම් මනස පැත්තට දැන් මේ දාලා තියෙන විදිහට මනස ජලය හා සමානයි කියලා දැන් මනස පැත්ත ගත්තොත් එහෙනම් දැන් ඔබතුමා කිව්වා මේ මනස කැළඹිලා තියෙනකොටත් ඔන්න ඔය වගේ නේද? අර ජලය කැළඹිලා තියෙනා වගේ විලේ නේද? ඔව් ඔව්. එතකොට එහෙනම් අර මනස අර විදිහට වෙලාවක නිවුනොත් ඒ කියන්නේ චලිත වෙන්නේ නැතුව කම්පිත වෙන්නේ කම්පණයට ලක් වෙන්නේ නැතුව තිබුණොත් අන්නේ වෙලාවක අන්න මනස නිවිච්ච තැනක් නේද අන්න ඒ වෙලාව අපිට පේනවා සියුම් සියුම් දේවල් අපිට අල්ලගන්න පුළුවන් මේක ඇතුලේ තියෙන නේ ඔව් අර කැළඹිලා තියෙන වෙලාවේ අල්ලන්න බෑ නේ ඔව් ඇත්තෙම ඇත්තෙම එතකොට කැළඹිලා තියනවා කියන්නේ මොකද්ද කොහොමද කැළඹෙන්නේ හිත ඔව් කැළඹෙන්නේ ඉතින් මේ මේ මේ මේ මේ පස් තැනින් මේ මේ ඇසෙන් කනෙන් නාසෙන් ඒ ඒ හැම තැනින් එන දේවල් වලින් සිත සිතට ඒ රාග දේශ මොහ එනකොට ඒ කැළඹෙනවා සිත. ආ ඒ කියන්නේ ඇහැ කන නාසය දිව කය කියන මෙන්න මේ පංචේන්ද්‍රයන්ගේ මෙන්න මේවයින් අපිට බාහිරත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. මේ මේව බාහිරත් එක්ක ගැටෙනකොට මොකද වෙන්නේ? අභ්‍යන්තර බාහිර අන්න ඇහැට රූප කනට ශබ්ද දිවට රස නේද මේ විදිහට කයට ස්පර්ශ නහයට ගඳ සුවඳ මෙන්න මේවා ගැටෙනකොට මේවයි අන්න හරි මේ විකෘති වෙලා කවුද ගන්නෙ ආරම්භන ටික සිත ගන්නවා අන්න සිත හදා ගන්නවා එක එක දේවල් නේ එහෙනම් දැන් අපිට හොඳට පේනවා එතකොට දැන් මේ ආයතන මේ මේ ටිකෙන් මෙහෙම ගියාට පස්සේ මේ පහ නැති වුණත් හිතට පුළුවන් තනියෙන් සිතත් සිතුවිලිත් කියන තැන ඉඳලා කලබගෙන යන්න නේ ඔව් අන්න බලන්න. එතකොට ඒ කියන්නේ ඇහැ කන නාසය දිව කය මන කියන අය තුලින්ම හැමතිස්සෙම මේක කැළඹෙනවා. නේ හැමතිස්සෙම මේක දුවනවා. එකක් කැරෙන්න එකක් එනවනේ. එකක් කැරෙන්න එකක් එනවා. අන්න හැමතිස්සෙම මේ සිත කියන එක චලිතයක තියෙන. නේද? ඔව්. සිත චලිතයක තියෙන. එතකොට චලිතයක සිත තියනවා කියන තැන අපි අහුවෙලා ඉන්නේ අපි පොඩි කාලේ ඉඳලම අපිට මේ දහමක් හම්බු නොවිනිච්ච තැන ඉඳලම. අපි ඉන්නේ කොතනද විඥාණයට අහුවෙලානේ. විඥාණයට අහු වෙලා ඉන්නේ. ඒ කියන්නේ පංච උපාදානස්කන්ධ කියන තැන තමයි අපි ඉන්නේ. නේ? ඔව්. ඒ කියන්නේ පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලා පංච උපාදානස්කන්ධ හට ගන්නවා කියන්නේ අපි ඉන්නේ දුකේමයි. හරියට හරි. අපි ඉන්නේ දුකේමයි. එතකොට බලන්න එතකොට අපි දුකේම ඉන්නවා කියන්නේ පංච උපාදානස්කන්ධ හට ගන්නවා කියන්නේ එතන රාග දේශ මෝහ කියන කුණු ටික හැමම තියෙනවා. නේ? ඔව්. කුණු තමයි තියෙන්නේ නේ? නේද? එතකොට බලන්න මේ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා අනහර නිස්සිතස්ස චලිතං අනිසිතස්ස චලිතං නත්ති කියලා. එතකොට චලිතේ අසති පස්සද්දි පස්සද්දියා සතින හෝති නතිය අසති ආගති ගතින හෝති ආගති ගතියා අසති චුති උපපාතනෝ හෝති චුති උපපාතනෝ අසති නිවිද නහූරන්න උපයම්මන්තරේ එසේවනේතා දුක්ඛස්සාති කියලා මොකක්ද නෙවෙන්නේ අර වань කෙලෙස් එක්ක එකතු වෙලා ඉන්න කෙනා අන කෙලෙස් ඇති වෙනකොට තමයි කම්පණයටපත් වෙන්නේ හරියට. එතකොට බලන්න එහෙනම් අපේ සිත අර අර විලේ තියෙන වතුර වගේ කැළඹිලා තියෙන්නේ කෙලෙස් නිසා. හරියට හරි. නේද? කෙලෙස් නිසා. එතකොට නමුත් කෙලෙස් සමග එකතුවක් නැති කෙනාට අන්න කම්පනයක් නැහැ කියනවා. නේද? අන්න බලන්න. එතකොට එහෙනම් රහතන් වහන්සේ කියන ස්වභාවය තමයි ওই දෙවිනි පැත්තෙන් තියෙන්නේ නේ. ඔව් කෙලෙස් අඩු වෙනකොට කම්පනය අඩු වෙවි යනවා. කම්පනය අඩු වෙවි යනවා. එතකොට අපිට දැන් මේක දැන් අපි ගත්තොත් එහෙම විඥාණයට අපි අහුවෙලා ඉන්නවා කියන්නේ මෙහෙනම් කෙලිස් වලට අහුවෙලා ඉන්නවා කියන්නේ අන්නර අඩිය පේන්නේ නැති මොහොත. හරියට හරි. නේද? විලේ අඩිය පේන්නේ නැති මොහොතනේ. එතකොට කැළඹිච්ච තැන. එතකොට කැළඹිච්ච තැනක එහෙනම් ඒ මොහොතක ඇත්තටම තියෙන අඳුරු ස්වභාවයක් නේ. අපි සිත ගැන ගත්තොත් එහෙම. ඔව් අඳුරු ස්වභාවයක් තියෙනවා. අඳුරු ස්වභාවයක් තියෙන්නේ. එහෙනම් අන්න ඒ වගේ වෙලාවක අපිට මේ සිතේ කැළඹිල්ලත් එක්ක අපිට අන්න අර කියන මේ සිතේ ඇත්ත දකින්න බෑ. අපි අහුවෙලා ඉන්නේ ලෝකෙටනේ. ඒ කියන්නේ අන්න ඒ කියන්නේ පැහැදිලිව දකින්න බෑ මේ මේ මේ මේ කිසි දෙයක් ගැන. ඇයි අර ආයතන හයෙන් ඇහැ කනනාසි දිව කය කියන දිව කය මන කියන ආයතන හයෙන් හැම තිස්සෙම මොකක් හරි අල්ල ගන්නවා. ඔව් ආරාමණයක් වෙනවා විකෘති වෙලා. අන්න හරි. ඒ අල්ල ගන්නවා කියන තැනම කෙලස් එක්ක එකතු වෙනවා නේ. එලෙතුණක් තමයි එකතු වෙන්නේ කුණු ගොඩක්. ඔව්. කුණු එකතු වෙන්න එකතු වෙන්න එකතු වෙන්න පිරිසිදුභාවය නැති වෙලා යනවා. අඳුරු පැත්ත වැඩි වෙනවා. එහෙනම් අපි ඉපදිච්ච කාලේ ඉපදිච්ච දවසේ ඉඳලම අපි ওই ওই ඔතන ඉඳලා තමයි යන්නේ නේ ගමන. එතකොට ඒ කියන්නේ හරියට අපි අමාවක වගේනේ. හරියටම හරි. හරි. එතකොට දැන් අපි ගත්තොත් එහෙම දැන් මේ ලෝකයේ තියෙනවානේ හොඳ නරක කියලා දෙකක්. ඔව්. මේ ලෝකේ තියෙන හොඳ නරක කියලා සම්මති නේද? එතකොට අපි මෙන්න මේ අඩුම ගානේ හොඳ පැත්තේවත් හිටගත්තොත් වැඩිපුර අපි යහපත් දේවල් කරොත් එහෙම අපි යන්නේ ඒ පැත්තක හිටියොත් ඒ කරන දේවල් ඔස්සේ අපිට යම් යම් සැනසීම් තියෙනවා නේද අපේ හිතට. අපි ඒ සැනසීම කොහෙද දැනෙන්නේ? අපි කරන යහපත් දේවල් වල. ඒක හිතට දැනෙන්නේ. හිතට අපිට දැනෙනකොට අපිට හරි සැහැල්ලුවක් දැනෙනවානේ. ඔව්. එහෙනම් එහෙනම් අන්න බලන්න හොඳයි කියන දේකවත් අන්න හොඳයි මේ සම්මතිය හොඳයි කියන පැත්තෙවත් එහෙනම් අපි අඩුම ගානේ හිත ගන්න නේද? බලන් යනකොට. සම්මතිය හොඳයි කියන්නේ පින කියන්නේ සතුටනේ. අන්න හරි. එතකොට බලන්න එහෙනම් සම්මතිය හොඳයි කියන පැත්තෙවත් අපි ඉන්න ඕනේ අන්න උතන තමයි ලෞකික කුසලයේ කියන තැන කතා කරේ. ලෞකික දස කුසල් කියලා තියෙන්නේ දස කුසල් කියලා තියෙන ලෞකිකවත් අපි හොඳ පැත්ත හිතගත්තොත් අපිට මේ හිතට යම් සහනයක් තියෙනවා නේද? ඒතර යම් සහනයක් තියෙනවා. එතකොට එහෙනම් ඔතනවත් නැත්තම් අපි ඔව් ඔතනවත් නැත්තම් ඉතින් අපි අඳුරු පැත්තට තමයි යන්නේ. අය කියන්නේ අමාව කීමයි ඉන්නේ. ඔව්. එහෙනම් අපි එතන නෙමෙයි නේද ඉන්නේ. නෑනේ අපිට එහෙනම් අන්න ඒක තමයි. අපි එහෙනම් අපි අපි මොකක් හරි කරලා තියෙන පුණ්‍ය කුසලයකට මේ වගේ රටක ඉපදිලා මේ බුද්ධ ධර්මයේ ඇහෙන තැනක නේද? අපිට පොඩි කාලේ ඉඳන්ම අඩුම ගානේ මේ බුදු බුදුවරයෙක් පහළ වුණා කියන දෙයක්වත් අපිට ඇහිලා තියෙනවානේ. පිනක් දහමක් කියන එකත් අපිට ඇහුණා නේද? ඔව් බුද්ධෝත්පාදක ඉපදිලා ඔව්. අන්න හරි. එතකොට බලන්න එහෙනම් අපිට පිනක් දහමක් කියන එකවත් ඇහිලා අපි අඩුම ගානේ මේ යහපත් දෙයක් ගැන යහපත් පැත්තකවත් අපි හිතගෙන ඉඳලා තියෙනවා නේද? හරියට හරි. ඔව්. ඒ කියන්නේ එහෙනම් අපි අමාවක කියන තැන නෙමෙයි ඉඳලා තියෙන්නේ. ඝන අන්ධකාරයක නෙමෙයි. නේද? අඩු ගානේ කලා මැදිරි එළියක් හරි තිබිලා තියෙනවා. ඔව්. කලා මැදිරි එළියක් හරි තිබිලා තියෙනවා. එතකොට දැන් මෙන්න මේ මෙන්න මේ කතන්දරේ කතා කරනකොට නම් කලා මැදිරි එළියක් කියන්නේ ආලෝකයක්නේ. ඔව්. පුංචි ආලෝකයක් හරි අපි ගාව තිබිලා තියෙනවා. ඒ කියන්නේ අපි දස මිත්‍යා දෘෂ්ටි වලට වැටලා නැහැ. <laughs> නේද? ඒ කියන්නේ දස මිත්‍යා දෘෂ්ටි 10ක් තියෙනනේ. ඒ ඒ එතනට වැටිලත් එතනට වැටිලා නැහැ. එතනට වැටෙනා නම් අපි ඉන්නේ කෙලින්ම අමාවක කියන තැන. ඝනම අන්ධකාරේ නේ. එහෙනම් අපිට මේ ලෝකේ හොඳ නරක කියන තැන අපිට බේරගෙන අපි හොඳ පැත්තේ හිටගත්ත නිසා අඩුම ගානේ අපි කලාමෙදි රේඩියක් හරි තියෙන තැනක ඉඳලා තියෙනවා නේ. ඔව්. ඒතර කලාමෙදි රේඩියක් කියන එක සූර්යාලෝකයේත් එක්ක ගත්තොත් කොහොමද? සූර්යාලෝක ඇත්තද ගත්තොත් ඒකේ හරිම චූට් එකක් අතක අරක ගන්නවත් බෑ නේද? ගන්නවත් බෑ. අන්න ඒ වගේ අසරණ තැනක අපි ඉඳලා තියෙන්නේ. නේ මේ ධර්මයක් හරියට ඇහෙනකන් අපි ඉඳලා තියෙන්නේ ඔන්න ඔතන. නේද? එතකොට එතකොට එහෙනම් බලන්න අන්න ඒකයි බුදු පියාණන් වහන්සේ මෙන්න මේ මේ ධර්මයේ වටිනාකම මේ ධර්මයේ වටහා ගන්න එකේ වටිනාකම මොකක්ද කියන එක ඔන්න අපිට මේකෙන් තේරෙනවා. එතකොට බලන්න එතකොට තව දෙයක් මේ අපි දැන් මේ ගැන කතා කරගෙන යනකොට එහෙනම් මේ දැන් ඔබතුමාට පේනවා මෙන්න මෙතනදී මම මෙන්න මේ විදිහට ගත්තොත් දැන් මේ ලෝකය කියන එකේ මේ මේ මේ කොහොමද මේ ලෝකය හටගන්නේ මේ මොකද්ද ලෝකය කියන්නේ දැන් මේ සිතේ ලෝකය කොහොමද වෙන්නේ මෙන්න මේ එතකොට අපිට ලෝකයක් කියලා හම්බ වෙලාම තියෙන්නේ සිත කියන අන්න ඒ කියන්නේ මොනවයින් මොකක් ආවත් අපිට සිතුවිල්ලක් නේද ඇවිල්ලා තියෙන්නේ හැමතිස්සෙම සිතුවිල්ලක අපි හිර වෙලා තියෙන්නේ ඇහෙන් කනෙන් නහෙන් දිවෙන් කයෙන් මොකෙන් ආවත් අපි අන්තිමට අපිට මේ ලෝකයක් කියලා හම්බ වෙලා තියෙන සිතුවිල්ලක් නේද? හරියට හරි. අන්න එහෙනම් අපි මේ සිතත් එක්ක ගනුදෙනුවක් තියෙන්නේ හැමතිස්සෙම නේ. සිතේ ගනුදෙනුවක්. ඔව් සිතෙන් බාහිර බාහිර කිසි දෙයක් නැහැ සිතේ තමා ගනුදෙනු තියෙන්නේ අන්න හරි එහෙනම් ඇහැ කන නාසය දිව කය කියන ටික හිස් ගෙවල්ම පහ බලන් යනකොට ඒ පහට මේ අපිට මේ ලෝකය කියලා මොකක්වත්ම අපිට ගන්න දෙයක් එතනින් ගන්න බෑනේ අපි ඒ ගැන කතා කරලා තියෙනවනේ නේද එතකොට එහෙනම් අපිට මේ දෙයක් කියලා හම්බ වෙන්නෙම හැම මොහොතකම සිත හරහා සිතුවිල්ලක්මයි එන්නේ සිතුවිල්ලක් කරා ගොඩ නැගෙන්නේ එහෙනම් අන බලන්න අර මනස ජලය හා සමානයි කියන තැන ඉඳන් අපි ඔන්න ඔතන බැලුවොත් එහෙම. එහෙනම් මේ සිතේ කිලිටිභාවය කියන්නේ විඥානය. ඔව්. සිත කිලිටු වෙලා තියෙන ස්වභාවයම කියන්නේ විඥානය. එහෙනම් අන්න බලන්න. එහෙනම් අපි ඉඳලම තියෙන්නේ ඔතන. අඳුරු තැනීමයි ඉඳලා තියෙන්නේ. නේද? ඔව්. ඒ කියන්නේ කෙලෙස් එක්කමයි අපි ඉඳලා තියෙන්නේ. නේද? එතකොට අපි තව ටිකක් හොඳට ඔතන ගත්තොත් එහෙම දැන් ඔතනදී බුදුහාමුදුරුවෝ මෙන්න මේ පෙන්නනවා මේ ලෝකය කොහොමද මේ විශ්වය කොහොමද සකස් වෙන්නේ කියලා. හරිද? ඒතකොට මේ විශ්වයේ ශක්තිය සකස් වෙන ක්‍රම හතරක් ගැන ශක්තිය සකස් වෙන්නේ හතර ආකාරයක සුද්දාෂ්ටක චරිතයක් එක තියෙන රූප කලාප හතරක් නිසා රූප කාණ්ඩ හතරකින් කියලා පෙන්වනවා. හරිද? අන්න ඒ ගැන බුදුහාමුදුරුවෝ මෙන්න මෙහෙම පෙන්නනවා. ඒ කියන්නේ කර්මජව සකස් කර්මජ රූප 18ක් ඔස්සේ මේ ශක්තිය මේ නිපද වෙන විදිය පෙන්නනවා. ඊට පස්සේ චිත්තද රූප 15ක් චිත්ත චිත්තද රූප 15ක් ඔස්සේ ශක්තිය නිබද වෙන න්‍යායක් පෙන්නනවා. එතකොට උත්තුජ රූප 13ක් ඔස්සේ ශක්තිය නිබද වෙන මේ ක්‍රමයක් විදිය පෙන්නනවා. ඊට පස්සේ ආහාරජ රූප 12ක් ඔස්සේ මේ ශක්තිය නිබද වෙන ක්‍රමයක් පෙන්වනවා. ඒක ඒ කියන්නේ හතර ඒ කියන්නේ කර්මජ චිත්තද උත්තද ආහාරජ කියන මෙන්න මේ හතරක හතර ආකාරයක හතර ආකාරයකින් තමයි මේ සම්පූර්ණ විශ්වයේම මේ ශක්තිය නිපද වෙන්නේ. එතකොට ඔන්න ඔතනදී මේ උත්තුජ රූප කියන අපි ගත්තොත් එහෙම කර්මජ රූප චිත්තද රූප කියන එක මෙන්න මේ දෙකෙන් තරංගාකාරයකට තමයි ශක්තිය නිපද වෙන්නේ චිත්ත තරංග අන්න චිත්ත ශක්තිය කර්ම මේ කර්ම ශක්තිය කර්ම ශක්තිය කොහම එතනත් තරංග ප්‍රභවයක් තමයි එතන තියෙන්නේ හරිද? එහෙනම් කර්මජ චිත්තද කියනකොට තරංගාකාරයකට තමයි ශක්තිය නිපද වෙන්නේ. එතකොට උත්තුජ මේ ආහාරජ කියලා ගත්තහම අන එතනදී මේ ශක්තිය නිපද වෙන්නේ කොහොමද? අන්න අංශු ආකාරයකට තමයි තියෙන්නේ. ඒ කියන්නේ පදාර්ථයේ මුල් වෙලා. හරිද? දැන් අපි හිතමුකෝ දැන් අපි මේ ගත්ත සම්මත ලෝකයේ අපි මේ හැම දෙයකම ස්වභාවය මොකද්ද? අපිට කොහොමද මේ ශක්තිය නිපද වෙන ප්‍රභවයන් අපිට කොහොමද හම්බ වෙන්නේ කියන්න බලන්න පොඩ්ඩක්. ඒ කියන්නේ හැම තිස්සෙම හැම් බින්දෙනකොට කැඩෙනකොට කැඩෙන බිඳිලා විපරිණාමයට පත් වෙනකොට නේද අපිට ශක්තිය ජනනය වෙන්නේ. විපරිණාමයට පත් වෙනකොට තමයි ශක්තියක් එකකින් එන්නේ. අන්න හරි. දැන් අපි හිතමුකෝ ගෑස් එක කියලා. ගෑස් එක එතන එතන දැවිලා දැවිලා යනකොට නේද එතන එතන එකෙන් ඕන කරන අපිට හීට් එක හම්බ වෙන්නේ රස්නි හම්බ වෙන්නේ ඔව් එන්ජින් එකක් වාහනයක් කොහොමද දුවන්නේ අන්න අර ඔක්සිජන් එක පැත්තකින් එනවා අනිත් පැත්තෙන් තෙල් එනවා නේද මේ දෙක එතන එතන අංශු 19 බිඳි බිඳි බිඳි බිඳි යනවනේ ඔව් ඒ කියන්නේ දැන් ඔක්සිජන් වල ඔක්සිජන් අංශු බිඳි බිඳි බිඳි බිඳි යනවා ඒ අණුනේ එතකොට අපි තෙල් එක ගත්තාම තෙල් අණු බිඳි බිඳි බිඳි බිඳි යනවා එතන එතන කැඩි කැඩිනේ අන්න එතනදි තමයි මෙන්න මෙතනදි තමයි ශක්තිය නිපද වෙන්නේ ඔව් දැන් අපි මොකක් හරි පළතුරක් ගත්තත් ඒක විපරිණාම වෙනකොට ඉදිලා ඉදිලා ගිහිල්ලා අන්තිමේදී ඒක නරක වෙනකොට ඒකෙන් එනවනේ මේ මොකක් හරි සුවඳ හරි ගඳ හරි මොකක් හරි දෙයක් ඔව් එතන ශක්තිය ආන්න දැන් අපි ගන්න ආහාර වලිනුත් ඕකම නේද වෙන්නේ ජීර්ණය වෙනකොට අපිට ශක්තිය එන්නේ කන්න ගත්ත හැටි ජීර්ණය වෙනකොටද ඔව් එහෙනම් ඒ හැම දෙයක්ම විපරිණාමයට ලක් වෙනකොට තමයි ශක්තිය නිපද වෙන්නේ. ඔය තියෙන්නේ උත්තුජ රූපවල ස්වභාවය. මේ භෞතිකය කියන තැන තමයි ඔය තියෙන්නේ. එහෙනම් භෞතිකය අපිට අත්දකින්න අත්විඳින්න පුළුවන් නේද? පුළුවන්. අපිට පුළුවන් දෝක ওই විදිහටම දකින්න කර්මජ ශක්තිය. කොහොමද වෙන්නේ කියලා. අපිට දකින්න බෑ නේද? බෑ චිත්තක හරහා විතර අපිට දකින්න පුළුවන්. ඒ කියන්නේ චිත්තද කියන එකත් අපිට දකින්න පුළුවන්ද? අද බලන්න නවීන විද්‍යාව කියලා නවීන විද්‍යාවෙන් අල්ලගත්තේ ඔන්න ඔය උත්තුජ රූප කියන ස්වභාවය විතරයි. හරිද? එතකොට ඒ කියන්නේ කර්මජ චිත්තද උච්චුද ආහාරජ කියලා හතරක් තියෙනකොට හතරෙන් එකයි නේද යන්තම් හරි අල්ලගත්තේ. ඔව් හතරෙන් එකයි යන්තම්. ඒ කියන්නේ 125යි. මේ ලෝකේ මේ විශ්වයේ මේ සිදුවෙන ක්‍රියාවලියේ 121යි නවීන විද්‍යාව කියන තැන ඉන්නේ. ඒකත් බලන්න සර්පයා වල්ලන් තියෙන්නේ කොහෙන්ද කියලා. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා හරි ලස්සනට. මෙන්න මේ මේ ලෝකයේ මේ පැවැත්ම වෙන්නේ කොහොමද කියලා. ධම්ම නියාමයේ නිසා බීජ නියාමයේ හටගන්නවා. බීජ නියාමයේ නිසා කම්ම නියාමයේ හටගන්නේ. කම්ම නියාමයේ නිසා තමයි චිත්ත නියාමය හටගන්නේ. චිත්ත නියාමයේ නිසා තමයි උතු නියාමය හටගන්නේ. එතකොට බලන්න උතු නියාමයේ තියෙන්නේ මුලටද අගටද? උතුණියාමේ තියෙන අගට. එතකොට අපි මේ විද්‍යාව කියලා අල්ලන් තින්නේ කොතනින්ද? නැට්ටෙන් නේද? <laughs> ඔබට දැන් තේරුණාද? එතකොට අන්න දැන් තේරුණාද ඇයි මේ කොන්ටම් යාන්ත්‍ර විද්‍යාව ගිහිල්ලා හිර වුනේ කියලා. එතනින් එහාට යන්න බැරුව. එහෙනම් කර්මජ කියන තැනින් තමයි මේ සිද්ධිය පටන් ගන්නේ. හරිද? ඒ කියන්නේ කර්මජ ශක්තිය, චිත්තද ශක්තිය කියන එක නැතුව අපිට බලන්න අපිට මේ ලෝකේ හම්බ වෙලා තියෙන්නේ සිත හරහා නේද? ඔව් සිත හරහා හම්බලා තියෙන ලෝකේ. සිත හරහා හම්බ වෙලා තියෙන්නේ නේ. එතකොට සිත හරහා හම්බ වුණා නම් එහෙනම් ඔය කියන්නේ චිත්තද රූප හරහා නේද අපිට මේ ලෝකේ ගොඩ නැගිලා තියෙන්නේ. චිත්තද රූප හරහා තමයි ලෝකේ ගොඩ නැගිලා තියෙන්නේ. එහෙනම් ලෝකේ ගැන අවබෝධ කරන්න පුළුවන් ඉන්නේ උතනින් නේද? ඔව් ඔතනින් තමයි ආ, කොහොම අන්න හරි. එතකොට ඔන්න ඔය ශක්තිය නිපද වෙන තැනදී බුදුරජාණන් වහන්සේ ඔන්න ඔය රූපකාණ්ඩ හතරෙදි පෙන්නනවා. ඔය හතරෙදි සුද්දාස් හතර ආකාරයක සුද්දාස්තක චලිතයක්. හරිද? හතර ආකාරයක සුද්දාස්තක චලනයක් පෙන්නනවා. කොහොමද පෙන්වන්නේ? කර්මජ රූප 18 ගත්තාම කර්මජ රූප 18 ේ අවිනිබ්බෝග රූප කලාපයක් තියෙනවා. ඒ කියන්නේ අවිනිබ්බෝග රූප කලාපය කියලා ගත්තාම පටවියාපෝ තේජෝ වායෝ වර්ණගන්ධ රස ඕජා අන්න සුද්ධාස්තක. ඒ කියන්නේ කර්මජ ස්වභාවයට අනුරූපව සුද්ධාස්තකයක් තියෙනවා. සුද්ධාස්තක හට ගන්නවා. හරිනේ? එතකොට එතන 8යි. අන්න බලන්න රූප කලාපටක් එතන තියෙනවා. ඒ වගේම කර්මජව හට ගන්න අවකාශ ධාතුවක් තියෙනවා. එතකොට බලන්න සුද්දාස්තක සුද්දාස්තක කියන ස්වභාවයක් තියෙනවා පටවියාපෝ තේජෝ ආය වර්ණගන්ධ රසෝජා අන්න බලන්න මේ සුද්දාෂ්ටක අබිනිබ්බෝගයි කියලා කියන්නේ මොකද්ද? හැමතිස්සෙම විපරිණාමයටපත් වෙනවා. හැමතිස් අන්න අවිනිබ්බෝගයි කියන්නේ අන්‍ය ස්වභාවයකට හැමතිස්සෙමපත් වෙනවා. අන්න දැන් ඔබට තේරෙනවා දෙතන චලනයක් තියෙන්නේ කියලා. එහෙනම් කර්මජ රූප කියන තැනම චලනයක් නේද තියෙන්නේ? චලිතයක් නේද? කම්පනයක් තියෙන්නේ නේ? කම්පනයක්. කම්පනය කොච්චරක් දුරට වෙනවද කියන එක කොතනින්ද එන්නේ? අන්න අර අවකාශ ධාතුවත් එක්ක නේද සම්බන්ධය තියෙන්නේ? අවකාශය කොච්චරක්ද එච්චරක් චලනය තියෙනවා දැක්කද අන්න අන්න බලන්න ඔන්න ඔය නමය අපි මූලිකව ගමු අනිත් රූප කලාප පස්සේ ගමු හරිද එතකොට චිත්ත රූප කියන තැනදී චිත්ත රූප පහළ පහළවෙදී ඒකෙත් අවිනිබ්බෝග රූප කලාපට තියෙනවා ඒ කියන්නේ පටිවිආපෝ තේජුද වායෝ වර්ණගන්ධ රසෝජා අන්න චිත්තද රූප ස්වභාවයට අනුරූපව සුද්දාෂ්ටක තියෙනවා හරිද අන්න බලන්න ඒ අවිනිභෝගිකයි එකත් එහෙනම් ඒකේ ස්වභාවයක් මොකද්ද චලනීය වෙන ස්වභාවයක් නේ ඔව් කම්පනීය වෙන ස්වභාවයක් අන්‍ය ස්වභාවයකට පත් වෙන ස්වභාව විපරිණාමයට පත් වෙන ස්වභාව අනිච්ච ස්වභාවයක් අන්න බලන්න ඒකට අනුරූපව ඒ කියන්නේ චිත්තද ස්වභාවයට අනුරූපව අවකාශ ධාතුවක් සකස් වෙනවා. එහෙනම් බලන්න මේ සුද්දාස්තක චලනයයි අවකාශ ධාතුවයි අතර නේද මේ කතන්දරේ එතනත් ගොඩ නැගින්නේ. මේ චලනය කොච්චරක් එහාට වෙනවද කියලා දැනින්නේ ඔන්න ඔය අවකාශයත් එක්ක අපිට පරාසය හරිද අන්න බලන්න එහෙනම් ඔබතුමාගේ සිතේ ඔබතුමාගේ ප්‍රඥාවේ ඔබතුමාගේ විඥානයේ ගැඹුර තියෙන්නේ ඔන්න උතන ඔබතුමාගේ මතකය ඔබතුමාට ඒ කියන්නේ සුදු පැත්ත කළු පැත්ත ඔන්න ඔය අවකාශයත් එක්ක තමයි නිර්මාණය වෙන්නේ තේරුණාද ඔය චලනයත් එක්ක එතකොට අපි බලමු තව ටිකක් බලමු හරිද ඒ කියන්නේ ඇලෙන ගැටෙන රැවටෙන ටික ඔක්කොම තියෙන්නේ ඔන්න ඔය සුද්දාෂ්ටක චලිතයයි ඔන්න අවකාශය. තේරුණාද? ආ චලනය වැඩි නම් විඥාණයට නම් අහු වෙලා ඉන්නේ දහමත් තේරෙන්නේ නැත්තම් දැන් කොහාටද යන්නේ? සංසාර ගමන ෂෝක් එකට දුවනවානේ. අර තණ්හාව කියන තැනට අහු වෙලා ඇලෙන ගැටෙන දෙකත් එක්ක යනවා. අන්න බලන්න. ඊට පස්සේ මම සිව්ම සිව්ම අපි කතා කරගෙන යනවා. එතකොට බලන්න ඊගාවට තියෙනවා උත්තුජ රූප කියන එක. උත්තුජ රූප කියන ස්වභාවයට අවිනිබ්බෝග රූප කලාපට තියෙනවා. ඒ කියන්නේ පටවියාපෝ තේජෝ වායු වර්ණගන්ත රසෝජා ඒ උතුජ ස්වභාවයට අනුව සුද්දාස්තික තියෙනවා. එතකොට බලන්න ඒකෙත් තියෙනවා අවකාශ ධාතුවක්. එහෙනම් අපිට මේකත් විඳිනවා අපි. එතකොට බලන්න මේ සුද්දාස්තක චලිතයයි මේ අවකාශ ධාතුවයි අතර තමයි මේ කතන්දරෙත් තියෙන්නේ. අන්න එතනත් බලන්න 8යි 1යි 9යි. 9ක් තියෙනවා. රූප කලාප 9ක්. ඒ වගේම ආහාරජ රූප කියලා ගත්තාම ආහාරජ රූප කියන දැනත් අවිනිබ්බෝග රූප කලාප 8 තියෙනවා. ඒ කියන්නේ පටිවිආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රසෝජා කියන සුද්දාස්තක තියෙනවා. ඒ කියන්නේ ආහාරජ රූප වලට ස්වභාවයට අනුරූපව සුද්දාස්තක තියෙනවා. එතකොට ඒ ආහාරජ රූප වලට අනුරූපව අවකාශ ධාතුවක් සකස් වෙනවා. ආ දැන් බලන්න මේ හතරටම එහෙනම් සුද්දාස්තක හතර ආකාරයක සුද්දාස්තක තියෙන හතර ආකාරයක අවකාශ ධාතුවක් පිටලා තියෙනවා. හරිද දැන්? අන්න බලන්න. එහෙනම් ඔන්න බලන්න අභෞතිකවයි භෞතිකවයි සුද්දාස්තක පවතිනව නේද එහෙනම්? බුද්ධ නියාමයට අනුව. බුදුරජාණන් වහන්සේ අපි හිතන් හිටියේ භෞතිකව විතරයි නේද සුද්දාස්තක. මේ මහ භූත කියන ඒවා. භෞතික විතරයි කියනවා. එහෙනම් භෞතික අභෞතික දෙකම තියෙනව නේද? දෙකම තියෙනවා. එහෙනම් මේක අපි අවබෝධ කරගත්තාම මොකක්ද වෙන්නේ? අපි භෞතිකවාදී හිර වෙනවද? අපි විඥානවාදී හිර වෙනවද? මධ්‍යම ප්‍රතිපදාවට අපි එනවා. මධ්‍යම ප්‍රතිපදාවට එනවා. ආන්න බලන්න. අපි භෞතිකව පමණක් සුද්ධාස්තක තියනවා කියලා ගත්තොත් සතර මහා දාත් භූතයෝ කියලා ඔතනින් ගත්තොත් අපි භෞතිකවාදීට නෙවෙයි හිර වෙලා ඉන්නේ. ඔව් අපි භෞතිකවාදීට තමයි හිර වෙන්නේ. එතකොට අපි දකින්නේ නෑ නේද කර්මජවයි චිත්තදවයි සුද්ධාස්තක හට ගන්න බව. චලිතයක් තියෙන බව. අන්න බලන්න. නෑ නෑ ඒකට අපි විඥානීය විතරක් අහුනොත් එහෙම. එහෙනම් අපි දකින්නේ ඔතන ඔය කර්ම ජීව චිත්තද සකස් වෙන පැත්ත විතරයි නේද භෞතිකව සකස් වෙන පැත්ත දකින්නේ නැහැ නේද දකින්නේ දකින්නේ කියන්නේ දෙපැත්ත අපිට දෙපැත්ත දෙපැත්ත දැක්කොත්නේ අපිට මධ්‍යම ප්‍රතිපදාවේ එහෙනම් දැන් ඔබතුමා දැක්කා නේද මේ දෙපැත්තෙම නොගෑවෙති කොහොමද මැද්දෙන් යන්නේ කියලා විඥානවාදයට අහු නොවි භෞතිකවාදයට අහු නොදී මධ්‍යම ප්‍රතිපදාවකින් කොහොමද බුදුරජාණන් වහන්සේ මේක පෙන්වුවේ කියලා මේ අවබෝධය තුළ ආන්න බලන්න මේක හරි ගැඹුරු තැන. ඔතන තමයි අපේ සම්පූර්ණම කතාව තියෙන්නේ. මේක ඉතාම වැදගත්. අන්න බලන්න. එතකොට දැන් අපි ගත්තොත් එහෙම ඔන්න ඔතනදී. දැන් අපිට මේ අපිට එහෙනම් මේ මුළු ලෝකයේම අපිට මේ ලෝකයක් කියලා අහුවෙලා තින්නේ අපි මේ හිතට. ඔව්. එතකොට හිත කියන තැනදී අපිට වැදගත් වෙන්නේ කර්මජ රූපද, චිත්තද රූපද, උත්තජ රූපද, ආහාරජ රූපද? චිත්තජ රූප චිත්තද රූප කියන තැන. එහෙනම් අපි ওই චිත්තද රූප කියන තැන හරියට පිළිසිඳ දැනගත්තොත් අපිට අර තුනම නිෂේධ කරලා ගමන ඉවර කරන්න පුළුවන් වෙයි නේද? අපිට කරන්නත් කිව්වේ ඕක නේද? ඔව් කරන්නත් කිව්වේ ඒක තමයි මේ ඒක අන්න ඒකයි. ඔව්. එතකොට බලන්න අපිට කර්මජ කියන පැත්ත අහු වෙන්නේම නැහැ නේ අපිට දකින්න පුළුවන් දෙයක්ද ඒක? නෑ නෑ දකින්න බෑ. අන්න බලන්න අපිට ඒක දකින්නත් බෑ. එතකොට බලන්න අපිට බාහිරකට හිතට යන්න පුළුවන්ද? බාහිරට හිතට යන්න බෑ. එහෙනම් උත්තුජ ආහාරද කියන පැත්තත් අපිට දකින්න පුළුවන්ද? බෑ දකින්න බෑ. අප දකින්න බෑ. එහෙනම් අපිට අවබෝධ කරගන්න තියෙන එකම තැනයි. චිත්තද කියන සැන විතරයි. සිත කියන තැන. මෙන්න මෙතන අපි දැක්කොත් එහෙම ඔතනමනේ අපේ ලෝකේ තියෙන්නේ. එහෙනම් අපි ඔතන ඕක අවබෝධ කරොත් දැන් මේ සිතේ අපි දැක්ක සිතේ කෙලෙස් කියන ස්වභාවය නේ. නේද? එතකොට අන්න බලන්න සිතේ කෙලෙස් කියන ස්වභාවය. ඔන්න ඔතන බුදුහ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා හරිද? මෙන්න මේ ධම් ධම්ම නියාමතා සූත්‍රය කියලා එකක් තියෙනවා. හරිද? ඕකට කියනවා මේ පාලියෙන් කියනවා උප්පාදා සුත්තං කියලා. හරිද? හරි. ඔන්න බලන්න ඔය දැන් අපි කතා කරපු තැනමයි. හොඳේ? ඒක මම පොඩ්ඩක් කියන්න. උපාදාව බික්කවේ තථාගතං අනුපාදාව තථාගතං තිතාවාසා ධාතු ධම්මට්ටිතිතා ධම්ම නියාමතා සබ්බේ සංඛාරා අනිච්චා. අන්න බලන්න. මොකද්ද මේ කියන්නේ? හරි? මොන බලන්න. තන් තථාගතෝ අபிසම්බුද්ධති අபிසමේති. හරි? මොකද්ද මේ කියන්නේ? ඔන්න බලන්න. මහණෙනි තථාගතයන් උපන් කල හෝ නූපන් කල. කියන්නේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වුණත් පහළ නොවුණත් ධම්ම නියාමයේ ක්‍රියාත්මකයි. ඒ කියන්නේ සියලු සංස්කාරයන්ගේ ස්වභාවය මොකද? අනිත්‍යයි. අනිත්‍යයි. මේක මෙන්න මේ ධර්ම ස්වභාවයේ ධම්ම නියාමයක් කියලා කියනවා. අන්න දැන් ඔබතුමාට ධම්ම නියාමයේ ගැන චුට්ටක් ආවනේ. ඒ විදියටම පෙන්නනවා. ওই විදියටම පෙන්නනවා. මහන්නී තථාගතයන් වහන්සේලා උපන් කල හෝ නූපන් කල සියලු සංස්කාර දුකයි. අනිච්ච දුක්ඛ. මේ ධර්ම ස්වභාවය ධම්ම නියාමය කියලා කියනවා. අන්න ධම්ම නියාමයට අයිති කොටසක් නේද දැන් ওই අනිච්ච දුක්ඛ කියන එක. අනත්ත කියන එකටත් ওই විදියට පෙන්නනවා. මේ අන්න බලන්න මහණෙනි තථාගතයන් වහන්සේ උපන් කල හෝ නූපන් කල සියලු සංස්කාරයෝ අනාත්මය. හරිද? මේ ධර්ම ස්වභාවය මේ න්‍යාමය කොට ඇත්තේ කියලා. එතකොට බලන්න අන්න එහෙනම් අනිච්ච දුක්ඛ අනාත්ම කියන තැන මොකද තියෙන්නේ? ධම්ම න්‍යාමය. එහෙනම් ආ එහෙනම් බලන්න ඔය සුද්දාස්තක චරිතය කියන තැන තියෙන ධම්ම න්‍යාමය නේද දැන්? ඔව් ධම්ම න්‍යාමය. <laughs> එතකොට බලන්න එහෙනම් මේ ශක්ති සංස්ක ඔක්කොම ශක්තිය නිපද වෙන තැන හතර ආකාරයටම එතන ධම්මනියාමයෙන් නෙමෙයිද සිද්ධ වෙන්නේ සිද්ධිය සම්පූර්ණ. ඔව් ධම්මනියාමයෙන් සිද්ධ වෙන්නේ ධම්මනියාමයෙන්. බලන්න. දැන් ඔබට තේරුණාද සිද්ධිය මුල කොතනද තියෙන්නේ කියලා? ඈ එහෙනම් අන්න බලන්න දැන් සිද්ධියනේ. එහෙනම් අපි අවබෝධ කරන්නේ ධම්මනියාමයෙන් නේ. මේ ධම්මනියාමයේ අවබෝධ කරන්නේ මොකක් හරහාද අපි? චිත්ත නියාමය. චිත්ත නියාමයේ හරහා. අන්න බලන්න. එහෙනම් බලන්න මේ සිත අපිට මොකක් හම්බ වුණත් අපි විඥාණයට අහු විඥාණයක් නම් හටගන්නේ විඥාණය හටගන්න තැන අපි කොතනද ඉන්නේ පංච උපාදානස්කන්ධය කියන තැන රූප වේදනා සංඥා සංකාර විඥාන කියන තැන නේද එතකොට බලන්න ඔය රූප වේදනා සංඥා සංකාර විඥාන කියන තැන ගොඩ නැගින්නේ කොහොමද අන්නර හතර ආකාරයක රූප චලනය ඒ කියන්නේ කර්මජ උත්තජ චිත්තද ආහාරජ කියන හතරෙන් තමයි ගොඩ නැගෙන්නේ තේරුණාද දැන්? එහෙනම් ඔය රූපය ගොඩ නැගෙන තැන් රූපකාණ්ඩ 54කින් තමයි රූප ගොඩ නැගින්නේ. රූපය කියන. අන්න එතන ওই හතරම තියෙනවා. අන්න දැක්කද ඔබට. එහෙනම් පංච උපාදානස්කන්ධයක් හට ගන්නවා කියන්නේ විඥානයක් හට ගන්නවා කියන තැනම තියෙන්නේ මොකද්ද? ওই ධර්ම න්‍යාමයේ නෙමෙයිද? හතරාකාරයක සුද්ධාෂ්ටක චලිතයක් නෙමෙයිද? ඔව් හතරාකාර සුද්ධාෂ්ටක දැන් ඔබට තේරුණාද? දැන් ආන්න බලන්න. එහෙනම් දැන් බලන්න ඇයි ඔබ ඉපදුනේ? ඔබ ඉපදෙන්න හේතුව මොකක්ද? <laughs> ඔන්න දැන් අපි මුලට යනවා. ඔබ ඉපදෙන්න මූලිකම හේතුව මොකක්ද? ඇයි රහතන් වහන්සේ නොඉපදෙන්නේ? රහතන් වහන්සේගේ චලිතය චලිතයක් නැහැ සම්පූර්ණයෙන්ම චලනයේ අවසන් දෙහි ඉපදීමක් නැහැ. ඇයි චලනය අවසන් වුණේ කොහොමද? එතන ධම්ම නියාමය ක්‍රියාත්මක වෙන චිත්ත නියාමය මොකද වුනේ? අපි නිකන් කතා කරොත් මේ සරලව කෙලෙස් ප්‍රහීන වෙලා නේද? ඔව් කෙලෙස් ප්‍රහීන වෙලා. අන්න හරි. ඒ කියන්නේ සෝපතිදේශී පරිණිර්වාණී කියන්නේ කෙලෙස් පරිණිර්වාණී. ඔව්. අනුපතිශේෂී පරිණිර්වාණී කියන්නේ සම්පූර්ණයෙන්ම මේ කයනුත් නිදහස් වෙලා මේ කය කඩන් වැටිච්ච තැන. ඒ කියන්නේ ආයු ආයු සංස්කාරය සම්පූර්ණයෙන්ම අතහැරිච්ච තැන. ආයු සංස්කාරය සම්පූර්ණයෙන්ම අතහැරෙන ඉස්සෙල්ලා මොකද්ද උනේ? කෙලෙස් පරිණිරවාණයනේ. ඔව්. අන්න වල. එහෙනම් කෙලෙස් තියෙන කෙලෙස් තියෙනකන් චලිතේ තියෙනවා. අන්න හරි. කෙලෙස් තියෙනකන් චලිතේ තියෙනවා. එතකොට නම් කෙලෙස් පරිණිරවාණී වුණා කියලා කියන්නේ රාග දේශ මොහ කියන තුනෙන් නිදහස් වුණා නේ. ඔව්. රාගක්ඛ්‍යෝ නිබ්බාණං, දේශක්ඛ්‍යෝ නිබ්බාණං, මෝහක්ඛ්‍යෝ නිබ්බාණං, හිතන් නිස්සරණං. නේද ආන්න බලන්න එහෙනම් නිස්සරණයට පත් වුණා කියලා කියන්නේ රාගදේශ මොහොලින් නිදහස් වුණා රාගදේශ මොහොලින් නිදහස් වුණා කියන්නේ කෙලෙස් ප්‍රහීන වුණා කියන එකනේ ඔව් කෙලෙස් ප්‍රහීන වුණා කෙලෙස් ප්‍රහීන වුණාම ඔන්න ඔතනදී අන්න බලන්න ඔන්න ඔතනදී තමයි අපිට පටිසමුප්පාදය ඕන වෙන්නේ එහෙනම් බලන්න ඔන්න ඔතනදී මේ කෙලෙස් කෙලෙස් වටය මොකද්ද කෙලෙස් කියන්නේ එහෙනම් රහතන් වහන්සේගේ අවිද්‍යා තණ්හා දෙක සම්පූර්ණයෙන්ම නිදහස් වෙලානේ ඔතන අන්න බලන්න. අවිද්‍යාව තණ්හා දෙක සම්පූර්ණයෙන්ම ප්‍රහීන වෙලා කියන්නේ කෙලිස් ප්‍රහීන වෙලා තියෙන්නේ. එහෙනම් කෙලිස් කියන්නේ අවිද්‍යාව තණ්හා කියන තැනටනේ. ඔව් අවිද්‍යාව තණ්හා. අන්න බලන්න. පටිච්චසමුප්පාදේ අවිද්‍යාව කියලා කියන තැන තියෙන කෙලෙස්. හරිනේ. එතකොට දැන් බලන්න රාතන් වහන්සේ නොයිපදෙන්න හේතුව තමයි අවිද්‍යාවයි තණ්හාවයි දුර වෙලා රාග දේශ මොහොයි යෙදෙන්නේ නැතුව මේ කෙලිස් ප්‍රහීනය. ඔබතුමාට ඉපදෙන්න හේතුව දැන් අපි කතා කරන්නේ ඔබතුමායි මේ කතන්දරය. ඔබතුමායි කතන්දරය තමයි මේ කතා කරන්නේ. හරි? අනිත් අය ගැන වැඩක් නැහැ. ඔබතුමා ඉපදෙන්න හේතුව මොකද්ද? කෙලස් තිවිච්ච නිසා නේද? අන්න බලන්න. කෙලස් තිවිච්ච නිසා තමයි ඔබතුමාට ඉපදෙන්න උනේ. නේද? අන්න අන්න බලන්න. එහෙනම් කෙලෙස් කියන්නේ මොනවද? අන්න බලන්න. කෙලෙස් ඇති වෙන්නේ කොහොමද? දැන් බලන්න අවිද්‍යා පත්‍ය සංඛාරා. ඔන්න ඔතනදී තමයි අපිට ඕන වෙන්නේ පටිසමුප්පාදය. අවිද්‍යා පත්‍ය සංඛාරා, සංඛාර පත්‍ය විඥාන, විඥාන පත්‍ය නාම රූප, නාම රූප පත්‍ය සලායතන, සලායතන පත්‍ය පස්ස, පස්ස පත්‍ය වේදනා, වේදනා පත්‍ය තණ්හා, තණ්හා පත්‍ය උපාදාන, උපාදාන පත්‍ය භව, භව පත්‍ය ජාති, ජාති පත්‍ය ජරා මරණ, ශෝක පරිදේව, දුක්ඛ දොමන, සුපායාස සම්බන්ති, එමේ තස්ස, කේවලස්ස, දුක්ඛ කන්ද සමුදය වූති. ඔන්න එක පැත්ත සමුදය ධර්ම. හරිද? නිරෝධ ධර්ම හැටියට එන අවිද්‍යාව තසීස විරාග නිරෝධා අන්න සංකාර නිරෝධා සංකාර නිරෝධා විඥාන නිරෝධා ওই විදිහට දුක්ඛ ස්කන්ධ නිරෝධෝ හෝති. හරිනේ? එතකොට බලන්න දැන් අවිද්‍යාව කියන තැන අන්න කෙලෙස්. අවිද්‍යාව තියෙනකොට මොකද වෙන්නේ? අන්න කර්ම කර්ම බීජ වැපිරෙනවා. කර්ම බීජ වැපිරෙනකොට මොකද වෙන්නේ? කර්ම රැස් වෙනවා. සංකාර කියන්නේ කර්ම. සංකාර කියන තැනම තියෙන්නේ මොනවද? රාග, දේශ, මෝහ. හරිද? රාග, දේශ, මෝහ යෙදෙන්නේ ඔන්න උතනදී. එතකොට බලන්න රාග, දේශ, මෝහ කියන තැන තමයි ওই සංකාර කියන තැන තියෙන්නේ. එතකොට බලන්න ඊගාවට සංකාර සංකාර කියන්නේ එහෙනම් කර්ම. හරිද? අවිද්‍යාව කියන්නේ කෙලෙස්, සංකාර කියන්නේ කර්ම. කෙලෙස් නිසා කර්ම රැස් වෙනවා කර්ම රැස් වෙනකොට මොකක්ද වෙන්නේ විපාකයක් විඳින්න වෙනවා විපාකයක් විඳින්න වෙනවා අන්න විපාකයෙන් ආයෙත් මේ කර්ම රැස් වෙනවා අන්න හරි ඒ කියන්නේ විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියලා කියන්නේ කර්ම වටය මේ විපාක වටය හරි අපි දැන් ඉන්නේ ඔතන අර පුරාණයේ කරපු තිබිච්ච කෙලෙස් නිසා කර්මයට සකස් වෙච්ච එකක් නේද දැන් මේ විපාක වටය ඔව් දැන් ඉන්න තැන මේ දැන් අපි ඉපදෙන්නේ දැන් ඉපදිලා ගත කරන තැන ඇහැට රූප ගැටෙන්නේ විපාකයකට කනට ශබ්ද ඇහෙන්නේ විපාකයකට දිවට රස දැනෙන්නේ විපාකයකට අපි ඉන්නේ විපාක වටේක ඔබ ඉපදිච්ච තැන හිටියේ උතන නව කර්ම සකස් වෙන්න පටන් ගත්තී අන්න බලන්න වේදනා පත්‍ය තණ්හා කියන තැන ආය යන බලන්න විපාකයක් යනකොට දැන් මොකද්ද වෙන්නේ ඇහැට රූප ගැටෙනකොට කනට සද්ද ඇහෙනකොට ආයිත් කෙලෙස් හැදෙන්න පටන් ගන්නවා අනේ අන්න වේදන අන්න වේදනාපච්චය තණ්හා කියන දෙන ආයි කෙලෙස් තණ්හාපච්චය උපාදී උපාදාන කියන දෙන ආයි කෙලෙස්. එහෙනම් අන්න බලන්න නව කර්ම කියලා හැදෙන තැන තමයි කෙලෙස් හැදෙන තැන තමයි ඔය තියෙන්නේ. දැන් කෙලෙස් හැදුනොත් මොකද වෙන්නේ? ආයි කර්මයක් සකස් වෙනවනේ. ආයි කර්මයක් සකස් වෙනවා. අන්න උපාදානපච්චය බව. බව කියන තැන. අන්න බලන්න බව කියන තැනදී සහජාත පුනර්භව කියන දෙආකාරයකට කර්ම රැස් වෙනවා. සහජාත පුනර්භව කියන දෙආකාරයකට කර්ම රැස් වෙනවා. හරිද? ඒ රැස් වෙනකොට අන්න බලන්න අන්න දැන් කර්ම රැස් වුණා කර්ම රැස් වුණොත් ආය විපාකයක් විඳින්න වෙනවනේ ඔව් අන්න භවපච්චය ජාති අන්න භවපච්චය ජාති ජාතිපච්චය ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමන සුඛය සම දැන් මොකද වෙන්නේ ආය විපාකයකට විපාකයක් විඳිනකොට ආය කෙලස් රැස් වෙනවනේ ඔව් මේකත් මේ ආන්න කෙලස් රැස් වෙනවා කෙලස් රැස් වුණොත් ආය මොකද වෙන්නේ ආයිත් අවිද්‍යාව කියන තැනට එනවා කරකැවිලානේ අන්න අවිද්‍යාවෙන් ආයිත් අන්න කෙලස් වටේ ක්‍රියාත්මක වෙනකොට ආයි සංඛාර ඇති වෙනවනේ අන්න ආයි කර්ම රැස් වෙනවා. කර්ම රැස් වෙනකොට ආයි විපාකයක් විඳින්න වෙනවනේ. ආයිතරයක් දැන් මොකද උනේ? ආන්න විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන විපාක වටය සකස් වෙනවනේ. ඔව් ඔන්න බලන්න. කම්මා විපාකා වට්ටන්ති විපාකෝ කම්ම සම්භවෝ නේද? ඔය විදිහට නේද අපි සංසාරේ ආවේ. ඔව් මේ අන්න බලන්න. ඈ මේ අන්න බලන්න. ඔය තියෙන්නේ එතන. එතකොට කෙනෙක්ට හිතෙන්න පුළුවන් සියල්ල දැන් කර්මයෙන්ද මේ සිද්ධ වෙන්නේ කියලා. නෑ නෑ සියල්ල කර්මයෙන්. කර්මය තියෙන්නේ කොහෙද? කෙලෙස් වලින් කෙලෙස් වලින් පස්සේ නේද කර්ම රැස් වෙන්නේ. ඔව් කෙලෙස් නිසා කර්ම අන්න බලන්න ඔබතුමාට මෞකුසකට එන්න හේතු උනේ චුති වෙනකොට ප්‍රතිසන්දියකට එන්න ඕන උන ප්‍රධානම හේතුව මොකද? කෙලෙස් නේද? කෙලෙස්. එතනින් එහාට කර්මයෙන් තමයි ওই උප්පත්තිය සකස් කරේ. ಜಾති සංජාති ඔක්කන්ති අබිනිබ්බන්ති කන්දානම් පාතු බව ආයතරනම් පටිලාභෝ අයන්ති ಜಾති කියන දැනට ඔබතුමා ගිනාවේ කර්මයෙන්. කර්මයට ඕක ගේන්න පුළුවන් උනේ කෙලෙස් නිසා නේද? ඔව් කෙලෙස් නැත්නම් එහෙනම් කර්මයේ කර්මයේ නෙමෙයි නේද මූලික උනේ. නෑ කර්මයේ නෙමෙයි මූලික. අන්න ඕක ඇයි රහතන් වහන්සේට බල නොපෑවි. ඔන්න ඔය කෙලෙස් වටේ උන්වහන්සේගේ නිරුද්ධ වෙච්ච නිසා නේද? හරියට හරි. අන්න කෙලෙස් නිරුද්ධ වෙච්ච තැන අන්න බලන්න. එහෙනම් කෙලෙස් නිරුද්ධ වුණොත් කෙලෙස් අන්න බලන්න දැන් අර පටිසමුපාද චක්‍රය අරගත්තාම අවිද්‍යාව කියන්නේ කෙලෙස්. කෙලෙස් වටයක් ක්‍රියාත්මක වෙනකොට කම්ම වටයක් සංඛාරා කියලා ඇති වෙනවා. කෙලෙස් නිසා කර්ම වටයක් දුවනවා. සංඛාරා අවිද්‍යාපච්චය සංඛාරා කියන්නේ අන්න කෙලෙස් නිසා කර්ම. කර්ම වටයක් දුවනකොට විපාක විඳින්න වෙනවා. වේදනා අන්න විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා අන්න විපාකයක්. විපාකයක් විඳිනකොට ආයේ කෙලෙස් රැස් වෙනවා. තණ්හා උපාදාන කියන්නේ ආයේ කෙලෙස් වටයක්. කෙලෙස් රැස්සෙනකොට ආයි කර්ම කර්ම වටයක් කියනවා භව කියලා. නේ? කෙලෙස් නිසා ආයි කර්ම. කර්ම රැස්සෙනකොට ආයි මොකද්ද වෙන්නේ? ආයි විපාකයකට යනවා. අන්න ಜಾති ಜಾති ಜಾති අන්න බලන්න ಜಾති ජරා මරණ ශෝක පරිදේව කියන ආයි විපාක වටයකට යනවා. ආයි විපාකයක් කරනකොට ආයි අවිද්‍යාවට එනවා කෙලෙස් වටයක් හැදිලා. අන්න බලන්න කෙලෙස් නිසා කර්ම, කර්ම නිසා විපාක, විපාක නිසා ආයි කෙලෙස්, කෙලෙස් නිසා ආයි කර්ම, කර්ම නිසා ආයි විපාක. ආය විපාක නිසා ආයි ආයි ආයි කෙලස් නේ බලන්න චක්‍රයක් නේද එතකොට ඕක රේකීය ගමනක්ද දැන් තියෙන්නේ චක්‍රයක්ද තියෙන්නේ චක්‍රයක් තියෙන අනිවාර්යෙන් දැන් අපිට සංසාරය කියලා ගත්තාම ওই තියෙන සංසාර ගමන ආපු විදිය නේද ඔව් අපිට පේන්නේ අතීතයේ අතීතයේ අතීතයේ කියලා සරල රේකීය ගමන් මාර්ගයක් නේද ඔව් අපිට පේන්නේ එහෙමයි නමුත් හරියට ඉස්සල්ල භවයේ ඊට ඉස්සල්ල භවයේ ඊට ඉස්සල්ල භවයේ ඊට ඉස්සල්ල මෙහිම මෙහිම මෙහිම අපි බැලුවොත් අපිට රේකීය ගමනක් නේද පේන්නේ ඔව් රේකීය ගමනක් තමයි පේන්නේ ඇත්තටම රේකීය ගමනක්ද තියෙන්නේ බඹරයක් වගේ කර එක තැන කරකැවෙන එකක්ද එක තැන කරකැවෙන එකක් තියෙනවා නවලන්නකො දැන් මාර වැඩක් නේ මාර වැඩක් නේ නේද කෙලස් ඔව් කෙලස් තියෙන තාක්කල් ඔය චක්‍රය කරකිනවා අන්න බලන්න කෙලස් තියෙනකම් මේ චක්‍රය කරකැවෙනවා. එහෙනම් චක්‍රය බින්දුවොත් මොකක්ද වෙන්නේ දැන්? චක්‍රය බින්දුවොත් රහතන් වහන්සේගේ தත්ත්වයටපත් වෙන්න පුළුවන්. අන්න හරි. ඕක එහෙනම් බින්දින්න පුළුවන්. අවිද්‍යා පත්‍ය සංඛාරා කියන තැනින් බින්දින්න පුළුවන්. සංඛාර පත්‍ය විඥාන කියන තැනින් බින්දින්න පුළුවන්. විඥාන පත්‍ය නාම රූප කියන තැනින් බින්දින්න පුළුවන්. නාම රූප පත්‍ය සලායතන කියන තැනින් බින්දින්න පුළුවන්. සලායතන පත්‍ය පස්ස කියන තැනින් බින්දින්න පුළුවන්. පස්ස පත්‍ය වේදනා කියන තැනින් බින්දින්න පුළුවන්. වේදනා පත්‍ය තණ්හා කියන දැනීම බිඳින්න පුළුවන්. තණ්හා පත්‍ය උපාදාන කියන දැනීම බිඳින්න පුළුවන්. උපාදාන පත්‍ය භව කියන දැනීම බිඳින්න පුළුවන්. භව පත්‍ය ජාති කියන දැනීම බිඳින්න පුළුවන්. ජාති පත්‍ය ජරා මරණ ශෝක පරිදේව කියන දැනීම බිඳින්න. ඔය ඕනම තැනකින් තමන්ගේ ප්‍රඥාවට අනුව තමන්ට මේ චක්‍රය දිදින්න පුළුවන්. එක තැනක් නෙවෙයි. නමුත් මේක මුලදිම පටන් ගත්තොත් මුලම තැනින් බිඳින්න ගත්තොත් ලේසි නැද්ද? මුලමතනින් පටන් ගත්තොත් ඒක ලේසි. ආන්න අවිද්‍යාපච්චය සංඛාරා කියන දැනි සංක එහෙනම් ඒක නේද පෙන්වුවේ අපිට අන්න බලන්න සබ්බේ සංඛාරා අනිච්චාති යදා පඤ්ඤාය පස්සති අති නිබ්බිති දුක්ඛේ ඒසමකෝ නිසු නිසිති විසුද්ධියා කියලා අන්න බලන්න බලන්න බලන්න ඔය නිකන් නෙමෙයි දේශනා කරලා තියෙන්නේ සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති කියලා දේශනා කරන්නේ ඔය කෑල්ලම නේද ඔව් එන සංකාර නේද කිව්වේ අවසාන බුද්ධ වචනේටත් කිව්වේ ඔතන නේද ඔව් ඔව් එතන තමයි බය ධම්මා සංකාර අපමාදේන සම්පාදේන අන්න බලන්න එන සංකාර එන සංකාර ඇති වෙන්නේ කොහේද දැන් සංකාර කියන්නේ මොනවද අන්න දැන් අපි ඔතනට එමු සංකාර හටගන්න නම් සංකාර හටගන්නේ මොකක් නිසාද? සංකාර හටගන්නේ නම් සංඥා නිසා. සංඥා සකස් වෙනවා. සංඥා සකස් වෙන්නේ මොකක් නිසාද? වේදනා නිසා. ඔව්. වේදනා සකස් වෙන්නේ පස්ස රූප නේද? රූප. අන්න රූප වේදනා සංඥා ওই තියෙන නාම ධර්මනේ. එහෙනම් නාමද ඒ කියන්න බලන්න සං- සංඛාර කියනකොටම ඔතන අපි අහුවෙලා ওই තියෙන්නේ මොකද? නාම ධර්ම කියන නාම රූප තැනටනේ. නාම රූප අන්න නාම ධර්ම කියන තැන අපි ඉන්නේ අහුවෙලා. අපි හිතන් ඉන්නේ අපි රූපයකට අහුවෙලා ඉන්නවා කියලා නේද බාහිරකට. ඔව් ඔව් ඔව්. අපි හිතන්නේ බාහිර රූපයකට අහු වෙලා ඉන්නවා කියලා. ඇත්තටම අපි පාවිච්චි කරන්නේ හිත නේද? හිත එහෙනම් නාම ධර්මයට නේද අපි අහුවෙලා ඉන්නේ. නාම ධර්මයට තමයි අපි අහුවෙලා. අපි රූපෙට කවදාකවත් අපි රූපේ පැත්තේ ඉඳලා තියෙනවද? නෑ. අන් අපිට රූපේ හම්බ වෙලා තියෙනවද? නෑ රූපේ හම්බෙලා නෑ කවදාවත්. අන්න බලන්නකො වැඩි රූප ආරම්මණයක් නේද? අපිට අහු වෙලා තියෙන්නේ මේ සිත කියන තැනට යන්නේ රූපයක් නෙමෙයිනේ සද්දයක් නෙමෙයිනේ ගන්ධයක් නෙමෙයිනේ රසයක් නෙමෙයිනේ ආරම්මණයක් නියන්නේ ඔව් ආරම්මණයක් යන්නේ අන්න බලන්න අපි අහුවෙලා තියෙන නාම ධර්ම ටිකකට නේද? ලෝකේ උපාදාන කරගෙන අහුවෙලා. අන්න බලන්න. අන්න එතනදී අපි තව චුට්ටක් ඔන්න උතන ගමු. දැන් දැන් අපිට කතා කරන්න ඕන මම උතනදී පෙන්නන්න ඔබ අහලා තියනවාද සිව්වන මානිය කියන එක? සිව් සිව්වන මානය. හතරවෙනි මානය. සිව්වන මානය. සිව්වන මානය අහලා තියෙනවා. හොඳයි. අපි මෙහෙම ගමුකෝ. දැන් අපි දැන් මේ විද්‍යාවෙනුත් අපිට පෙන්නනවා ඝන ද්‍රව වායු කියලා. පදාර්ථයේ පදාර්ථයේ තුන් ආකාරයකට නේ. ඝන පදාර්ථය පදාර්ථය පෙන්නනවා ඝන ස්වභාවයකින්, ද්‍රව ස්වභාවයකින්, වායු ස්වභාවයකින්. ආකාර තුනකින් විතරනේ අපිට ඝන ද්‍රව වායු කියන මෙන්න මේ තුනෙන් තමයි මේ පදාර්ථය සකස් වෙන්නේ කියලා පෙන්නනවා. පදාර්ථයේ කොටස් තුන. නේද? ඔව්. ඔව්. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා හතර ආකාරයක් කියලා. ඔය තුනත් හටගන්නේ ඔය තුනත් තියෙන වෙන එකක් නිසා කියලා. හරිද? ඔන්න බලන්න අපි ඒ ගැන ඔය ටිසල කතා කරා අපි කමන්නේ අද තව අපි මේක තව කතා කරමු අද තව ටිකක් ගැඹුරට හරිද එතකොට හොඳට බලන්න ඝන කියනකොට දැන් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ භෞතිකය ගැන අපි කතා කරනකොට උන්වහන්සේ දැන් අපි සුද්දාස්තක ගැන කතා කරානේ ওই සුද්දාස්තකයේ හැම හැම එකකම තිබිච්ච පොදු පොදු පොදු මේ ලක්ෂණය මොකද්ද සතර මහා ධාතු කියන එකනේ කර්මජ ගත්තත් චිත්තද ගත්තත් උච්චද ගත්තත් ආහාරජ ගත්තත් ওই රූප හතරෙම සුද්දාස්තක සකස් වෙනවා කියන්නේ උතන ওই හතරෙම සතර මහා භූත තියෙනවා. ඔව්. පට ව්‍යාපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතු තියෙනවා. හරිනේ. හරි. එතකොට බුදුහාමුදුරුවෝ දැන් මේ උපාදාය රූපයක් හටගන්නත් මොකද්ද මේ නෙමෙයි සතර මහා ධාතු වල සකස් වීම ගැන කතා කරනවනේ. නේ භෞතිකය ගැන කතා කරන්නේ සතර මහා ධාතුන්ගේ සකස් වීමත් එක්ක. නේද? එතකොට එතකොට බලන්න උන්වහන්සේ හතරක් පෙන්නනවා. නේද? භෞතිකය ගැන. ඒ කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියලා හතරක් පෙන්නනවා. විද්‍යාවෙන් පෙන්නනවා තුනක්. නේද? ඔව්. අන්න අපි ඕක ගැන පොඩ්ඩක් ලියමු බලන්න. මේ පඨවි ස්වභාවය කියන්නේ මොකද්ද? පඨවි ස්වභාවය කියන්නේ ඝන ඝන ඝනත්වයක් කියන පඨවි නේද? අන්න හරි ඝනත්වය ඝනකම. ඒ කියන්නේ ඝන ඝන ඝන ස්වභාවය අපිට අහුවෙන්නේ තද ස්වභාවය අහුවෙන්නේ පඨවි ධාතුව නිසා. නේද යමක් අල්ලනට අපිට දැනෙන දැනීමක් තියෙනවානේ නේද ඒ දැනීමත් එක්ක අපිට හම්බ වෙන්නේ තද මොකක් හරි ඒ ස්වභාවය තද ඝන ඝන කියනකොට බලන්න ඝනකම ඝනකම කියනකොට අපිට එන්නේ මොකද උස නේද උසෙන් උසෙන් එතකොට බලන්න පටවි ධාතු ඔස්සේ උන්වහන්සේ එක පැත්තක් පෙන්නනවා ඔය පටවි දැන් බලන්න පටවි කියන ස්වභාවයේදී අන්න පටවි කියන්නේ එක පදාර්ථය උන්වහන්සේ පෙන්නන විද්‍යාවෙන් පෙන්වන්නේ මොකද්ද ඝන කියන එකයි ඝන කියලා කියනවා. අන්න ඝන කියන එක. බුදුහන්සේ පෙන්නනවා පදාර්ථයේ එතන පෙන්වන්නේ මොකද්ද? පටවි කියන එකකින්. අන්න ඒකෙන් උන්වහන්සේ පෙන්වන මානෙ මොකද්ද? මානෙ තමයි උස කියන එක. උස. උස. මානෙ කියන්නේ මිනුම් කියන එකයි. හරි. උස. එතකොට ඝන පටවි ආපෝ ආපෝ කියන එතකොට ආපෝ කියන ස්වභාවයේදී ආපෝ කියන්නේ වැగిරෙන ගලන ගතිය. අන්න හරි වැగిරෙන ගලන ගතිය. ඉතින් ගඟක තියෙන්නේ මොකද්ද ස්වභාවය? ගලඳ ගලන ස්වභාවය ගලන ස්වභාවය. එතකොට ගලන ස්වභාවයේදී අපිට හම් වෙන්නේ දීක. දීක. දීක. අන්න බලන්න එතන මානෙ මොකද්ද? දීක. ආපෝ කියන පදාර්ථයත් එක්ක අපිට හම් වෙන්නේ මොකද්ද? අන්න අර ද්‍රව කියන ස්වභාවය ද්‍රව කියන පදාර්ථය අන්න ඒකේ මානෙ මොකද්ද? දීක. දීක. දීක. එහෙනම් ආපෝ කියන ධාතුව ඔස්සේ උන්වහන්සේ අපිට පෙන්වනවා මානයක්. මොකද්ද දිග කියන මානය. අන්න බලන්න පටවිය ඔස්සේ උස ආපෝ ඔස්සේ දිග. එතකොට වායෝ කියනකොට මොකද ස්වභාවය? විසිරෙන පැතිරෙන ස්වභාවය. විසිරෙන පැතිරෙන ස්වභාවය. එතකොට බලන්න අතනක් තියෙනවා ඝන ද්‍රව වායු. එතකොට මෙතන වායෝ කියනකොට වායු ස්වභාවය තමයි ඒ ස්වභාවය හරි. එතකොට ඒකෙන් පෙන්වන මානෙ මොකද්ද? පළල පළල. පළල. අන්න බලන්න ඝන එනම් මේ පඨවි ආපෝ වායෝ කියන තැනදී අපිට හම් වෙන්නේ උස උස දිග පළල කියන එක. පළල උසදික පළල. අන්න හරි. ඝන ද්‍රව වායෝ කියන මෙන්න මේ පදාර්ථ තුනත් එක්ක අපිට එහෙනම් මේ භෞතිකය අහුවෙන්නේ ත්‍රිමාන රූප හැටියට ඔන්න ඔය ඔන්න ඔය ඔන්න ඔය ඔන්න ඔය තුනෙන් නේද? ඒ කියන්නේ උසදික පළ නේද? උසදික පළලින් අපිට අහුවෙන්නේ. එතකොට හොඳට බලන්න දැන් ඕක දැන් ඔබතුමා අපි හිතමු ඉන්නවා මීටර 200ක් විතර ඈතක. ඔව්. එතන ඉඳලා ඔබතුමාට ඈත ගෙයක් පේනවා. ඔව්. දැන් ওই ගෙයි ඔබතුමාට එනවා නේද දල මේ එකක් උස දිග පළල. ඔව්. ඔව්. උස එනවා. දිග ප- ඒ කියන්නේ මනින මේ කියන්නේ උසක් පේනවා දිගක් පේනවා පළලක් පේනවා නේ. ඔව්. නාල පළලක් ඔය තියෙනවා. ඒක හරහානේ ඔබතුමාට දැන් ওই ත්‍රිමාන රූපේ සකස් වෙන්නේ. ඔව්. ඔව්. දැන් ඔබතුමා මීටර 50ක් විතර තව ඉස්සරහට යනවා. 150ක් විතර ඈත ඉඳලා දැන් ඕක දිහා බලනවා. දැන් මොකද පේන්නේ? අර උස දිග හ්ම්. පළලට. ඔව්. ඒක දැන් ලොකු වෙලා පේනවා. දැන් ලොකු. ඒ කියන්නේ උසදික පළල වෙනස් වුණා. වෙනස් වුණා. හැබැයි ඔබතුමා බැලුවේ එකම රූපයක් දිහා. <laughs> හරිද? ඔව් ඔව් ඔව් එකම රූපයක් දිහා බැලුවේ. එහෙනම් දුර දුර වෙනස් වෙනකොට ඔබතුමා ඉන්න තැන ඉඳලා ඔබට සාපේක්ෂව දුර වෙනස් වෙනකොට අතන අර රූපේ උසදික පළල වෙනස් වෙනවා. වෙනස් වෙනවා. වෙනස්. ත්‍රිමාණය වෙනස් වෙනවා නේ? මාන දුර. අපි තව මීටර 50ක් ඉස්සරහට ආවොත් දැන් ඔබ මීටර 100ක් ඈතින් ඉන්නේ. දැන් මොකද තත්ත්වය? එතකොට තවත් කියලා පේනවා. අන්න තවත් මීටර 50ක් ළඟට යනවා. දැන් මොකද වෙන්නේ? ඒකම තව ලොකු වෙලා පේනවා. අන්න අර උස දිග පළල වෙනස් වෙනවනේ. දැන් එකපාරම ඔබතුමාට ආලෝකය නැති වෙලා අන්ධකාරයක් එනවා. පොඩ්ඩක්වත් දැන් අර උස දිග පළලට මොකද වෙන්නේ? මොකක්වත් පේන්නේ ඔබට උස දිග පළලක් ගැන කතා කරන්න බැරි වෙනව නේද? කතා කරන්න බෑ. අන්න එහෙනම් ඔතනදී ඔබතුමාට තේරෙනවාද යමක්? ඔය උසදිග පළල කියන තුන රඳා පවතින්නේ මේ ආලෝකය නිසා. අන්න ඒ කියන්නේ ආලෝකය නැති වෙච්ච තැනදී උසදිග පළලක් පනවන්න බැරි වෙනවා. බෑ පනවන්න. ඒ කියන්නේ ඝනද්‍රව වායු කියන තුන පනවන්න බැරි වෙනවා. ආලෝකය නැති වුණොත් නේ. ඔව් ආලෝකය නැති වුණොත් කිසි දෙයක් පේන්නෙත් නෑනේ කොහොමද පනවන්නේ? අර මාන තුන ගැන කතා කරන්න බෑ කියන්නේ ඝනද්‍රව වායු කියන පැත්තක් කතා කරන්නම් බැරි වෙනවනේ. බෑ බෑ බෑ. අන්න බලන්න. ඒ කියන්නේ ආලෝකය කියන අන්න බුදුරජාණන් එහෙනම් අපි කතා නොකරපු පදාර්ථය මොකද්ද? අපි කතා නොකරපු එක මොකද්ද? අපි කතා නොකරේ තේජෝ දා තේජෝ අන්න බලන්න. තේජෝ ධාතුව නිසා මොකද්ද අපිට ලැබෙන්නේ? සූර්යයා පායනකොට මොකද්ද වෙන්නේ? අපිට ඒකෙන් රස්නෙත් එනවා ආලෝකෙත් එනවා. අන්න හරි. ඒක හරියට අර අපි දැන් දැල්ලක් ගත්තොත් එහෙම ඒ දැල්ලේ දැල්ල නිසා ආලෝකය ඇති වෙනවද? ආලෝකය නිසා දැල්ල තියෙනවද? එකිනෙකාට එක එක පැත් ඒක දෙප් දෙකම එකින් එකටම වෙන දෙයක් එකිනෙකට හරි. එකිනෙකට ප්‍රත්‍ය ධර්ම දෙකක් නේ. ප්‍රත්‍ය ධර්ම. ඒ ප්‍රත්‍ය ධර්ම දෙක ASCII හැංගිලා තියෙන්නේ මොකද්ද? උෂ්ණය නේද? උෂ්ණය නේද? ඔව් රස්නේ. අපිට ඉරේලිය වැටෙනකොට අපිට ආලෝකය ලැබෙනකොට දැනෙන්නේ මොකද්ද? උෂ්ණයනේ දැන් පැත්තේ. අන්න බලන්න. එහෙනම් තේජෝ ධාතුව කිව්වහම තේජෝ ධාතුවේ උෂ්ණය කියන පැත්තකුත් තියෙනවා නේද? අනිත් පැත්තේ මොකද? ආලෝකය කියන පැත්තකුත් තියෙනවානේ. ආලෝකය. එහෙනම් එහෙනම් බලන්න ආලෝකය කියන පදාර්ථය තමයි තේජෝ ධාතුව ඔස්සේ බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. එහෙනම් මේ මේ පද මේක පදාර්ථයක් හැටියට විද්‍යාවට අහුන්නේ නෑනේ. නෑ නෑ. අන්න බලන්න. මේ පදා මේ ආලෝකය කියන පදාර්ථයෙන් නිර්මාණය වෙන මානෙ මොකක්ද එතකොට එහෙනම්? එතකොට නිර්මා නිර්මාණයන්නේ දුර දුර හරියට හරි ආලෝක නැත්තම් අපි ළඟට යනකොට අර ළඟට ගියාද පස්සට ගියාද කියලා ඒක අර පේන්නේ නැනේ ඒක මේ මේ පේන අර රූපේ අර රූපේ හම්බ වෙන්නේ නැහැ ඒකේ උසදික බලලක් ගැන කතා කරන්නත් බෑනේ කතා කරන්නත් බෑ අන්න බලන්න එහෙනම් මේ දුර කියන මානය ඇති වෙන්නේ ආලෝකය නිසා නේද ඒ කියන්නේ තේජෝ ධාතුව නිසා එහෙනම් ආලෝක කියන පදාර්ථය නිසා තමයි දුර කියන මානය ඇති වෙන්නේ. දැන් බලන්න දුරට සා ඔබ ඔබ ඔබ බලන ඔබට ඔබ ඉන්න දුරට සාපේක්ෂව නේද උස දිග පළල අර වස්තුවේ ඔබට හම්බ වෙන්නේ. ඔව් ඔව්. එහෙනම් උස දිග පළල කියන තුන මේ දුරට දුරට දුර මත රඳා මේ පවතින එකක් නේද? ඔව් දුර මත රඳා පවතින එකක්. අන්න බලන්න. දැක්කද වැඩේ? අන්න බලන්න. අන්න බලන්න. එතකොට එහෙනම් මේ දැන් නිරීක්ෂකයෙක් ඉන්න තැනදී නේද ওই ඔය ඔය කතන්දරේ එන්නේ. ඔව් අන්න බලන්න නිරීක්ෂකයා කියන තැනදී දිත්තයක් සකස් වෙලා නැද්ද? නිරීක්ෂකයා මෙතන වස්තුව අතන. ඔබ දකින ඔබ දකින ගේ ගේ දකින ඔබ. ඔව්. ඔබ ඔබ ඉන්න තැන ඉඳලා ගෙට තියෙන දුර අන්න මානය ඒ නිසා උස දිග පළල. ඔන්න බලන්න. ඔය දැන් ඔය ඔන්න දැන් සකස් වුනේ මොකද? දිත්තයක් නේද? ඔව් දිත්තයක් සකස් වුණා. ඔන්න දැන් මම ඔබට ගේනවා දවතානුපස්සනා සූත්‍රය. හරි ගැඹුරුයි ටිකක් ඈ. මේ ඔබට ඔබට මේක ගැඹුරු වැඩි නැහැ යන්න පුළුවන් නෑ පුළුවන් පුළුවන්. අන්න බලන්න. දැන් බලන්න දවතාවයන්නේ දැන් දවතාවයෙන් දිත්තයකට අහු වෙලා නේද ඔබතුමා? ඔතනදී. අභ්‍යන්තර බාහිර ඔව් අපි ඔය ඉන්නේ විඥානීය කියන තැන නේද? විඥානීය කියන තැන. දැන් ඔතන මොනවාද තියෙන්නේ? අනිත්‍ය දුක්ඛ අනාත්ම උතර තියෙනවා නේද උරුමම වෙලා. ඇයි අර සුද්දාස්තක හතරාකාරයක සුද්දාස්තක චලනයේ තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම නේද? ස්වභාවයම. ඔව්. දැන් ওই දිත්තේට අහු වෙලා තියෙන තැනම ඔබ ඔබ ඉන්නේ එතන නේද? ඒ කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන තැනමයි ඔබතුමා ඉන්නේ. තේරෙනවද? රාග දේශ මොහ යෙදිච්ච තැනකමයි උතන ওই දිත්තේ අහුණා කියන්නේ. අවිද්‍යා තණ්හා දෙකත් එක්ක පටිසමුප්පාදී ක්‍රියාත්මක වෙන තැන. හරිද? ටිකක් ගැඹ. හරිද? ඔන්න බලන්න තැන. හොඳේ? දැන් හොඳට තව ටිකක් ගැඹුරට අපි ඔන්න ඔතන ඔන්න ඔතනදී ලියා ගත්තොත් දිත්වය බලන්න දිත්‍යයක් සකස් වෙන තැනම නේද මම දකින රූපයක් රූපේ දකින මමක් මම කියලා හම්බ වෙන්නේ දෙපැත්තට. ඔව්. අන්න බලන්න අභ්‍යන්තර බාහිර කියලා දෙපැත්තකට. එතන නේද අවකාශය තියෙන්නේ. ඔබතුමයි එතනයි අතර දුර කියන්නේ අවකාශය නේද? අවකාශය. ඔව් එතන ඒ අවකාශය තුලනේ මේ දර රූපෙත් ඇති වෙන්නේ එළියෙන් කියලා. ඔව්. අන්න බලන්න අවකාශය හම්බ වෙන්නේ උතනදී. දැන් බලන්න ඔබතුමා පොඩි පරීක්ෂණයක් කරලා බලනවා. හරිද? දැන් ඔබතුමා අපි මේ ඉස්සල් අපි මේක කරලා තියෙන හන්ද මම ඉක්මන ඉක්මනව කතා කරන්න. ඇහැයි රූපේ විතරක් තිබුණොත් ඔබතුමාට ඔතන මොකද්ද කතා කරන්න පුළුවන්. ඇහැයි රූපේ විතරයි තියෙන්නේ. මොකුත් කතා කරන්න බෑ. මොකුත් හරියට කණ්ණාඩියයි කණ්ණාඩියකට වැටලා තියෙන ප්‍රතිබිම්බයි වගේනේ. ඔව්. ඒ කියන්නේ කණ්ණාඩිය දන්නවද ප්‍රතිබිම්බ වැටලා තියෙනවා කියලා ඉතලා තියෙන වස්තුවනේ. කණ්ණාඩි දන්නේ කණ්ණාඩි දන්නේ. ඒ කියන්නේ දැන් ඔබතුමායි මායි කතා කර කර ඉන්නකොටම ඔබතුමාට ඔබතුමාව නිර්වින්දනය කරනවා. දැන් ওই ඉදිරියේ පේන එකක්වත් එවෙලට මං ඇහුවොත් දැන් කියන්න පුළුවන්ද? කියන්න බෑ මොක්කක්වත් කතා කරන්න බෑ ඔබතුමාට මම ලස්සන සින්දුවක් දානවා දැන් ඔබතුමාට ඇහෙයිද නෑ නෑ ඇහෙන්නේ අන්න බලන්න එහෙනම් අපි ඔතන අයින් කරේ මොකද හිත නේද ඔව් හිත අයින් කරේ හිත අයින් කරපු තැනදී මේ ලෝකේ මොනවත්වත් මහඹු වෙන්නේ නැහැ ඇහැ කණ්ණාඩියක් වෙලා කන කණ්ණාඩියක් වෙලා දිව කණ්ණාඩියක් වෙලා නහය කණ්ණාඩියක් වෙලා කය කණ්ණාඩියක් වෙලා හරි නේද කණ්ණාඩි පහක් වෙලානේ එහෙනම් එහෙනම් දැන් හිත ආපු තැන නේද අපිට ලෝකයක් කියලා ටක් ගාලා අහුවෙන්නේ ඔව් හිත ආපු තැන එහෙනම් අපිට ලෝකේ හම් වෙලා තියෙන හිතින්නේ එහෙනම් ඇහෙන් කනින් නහෙන් දිවෙන් කයෙන් මේ පහම හිස් දේවල් පහක් හම්බෙලන්නේ හිස් දේවල් පහක්නේ මේ පහම අයින් කරන්න පුළුවන්නේ ඔව් අන්න අයින් කරා දැන් එතකොට බලන්න එහෙනම් හිත නේද එතකොට එතකොට බලන්න එහෙනම් කෙලෙස් හටගන්නේ මේ හිතේනේ එහෙනම් රාග දේශ මොහ යෙදෙන්නේ හිතේනේ ඔව් ඈට ඈ එකයි නයි දිවේ එකයි නෙවෙයිනේ හරිද අන්න බලන්න එතකොට ඔන්න ඔතනදී ඔන්න උතනදි හොඳට බලන්න දැන් මේ රාග දේශ මෝහ යෙදිලාමයි අපිට මේ ලෝකේ අහුවෙන්නේ. එතන ඒ කියන්නේ විඥානය කියන තැන. අන්න අර විල බොර වෙලා තියෙන තැන තමයි ওই තියෙන්නේ. අඳුරු තැන. නේද? ඔන්න අපිට මේ ධර්මයේ අහුවෙන තැනදී ඒ කියන්නේ අපිට කල්යාණ මිත්‍රයන් එහෙනම් ඔන්න ඔතෙන්දි බලන්න දැන් ඔබ දැක්ක උත්තුජ රූපේ උත්තුජ රූපේ අපි ඔය කතා කරේ බාහිරය ගැන කතා කරනකොට කතා කරේ කොතන උත්තුජ රූපේ ගැනනේ කතා කරේ ඔව් උත්තජ රූපේ. නමුත් දැන් අපි බැලුවොත් එහෙම ඇහෙන් ওই බාහිරයක් ගැන කතා කරන්න බෑනේ. බෑ. ඇහැ කන නාසය දිව කයෙන් පුළුවන් ද එළියට ගිහිල්ලා කතා කරන්න. හැබැයි එළියට සම්බන්ධ වෙන්නෙත් මේක. හැබැයි ඒකට ওই කියන එකක්වත් හම්බ වෙලත් නැහැ. නෑ හම්බෙලා නැහැ. එහෙනම් අපිට මේ ලෝකේ හවු වෙලා තියෙන හිත හරහා. හිත හරහා. හිත හරහා. ඔන්න බලන්න. ඔන්න උතනදී ඔබතුමාට කල්යාණ මිත්‍රයාණන් වහන්සේ පෙන්නනවා මොකද්ද පෙන්වන්නේ? හරියට මේ අර හිමිදිරි පාන්දර තනාග තියෙන පිනිබිඳුවකින් තනාග තියෙන පිනිබිඳුවක ස්වභාවය මොකද්ද මේ චන්දන මහත්තයා? ඒ කියන්නේ තනාග තියෙන පිනිබිඳුවක් කියනකොට ඒක බිමට වැටෙන්න පුළුවන් නේද ඊගවශනේ? ඔව් ඔව්. ඒ කියන්නේ ෂණේ ගැන මම මේ පෙන්නන්නේ. ඒ ෂණේ කොච්චර අමාරුද කියලා හොයන්න. ඒ ෂණේ ගන්න. අන්න බලන්න බුද්ධක්ෂණය. හරිද? මේ ෂණය ඒ කියන්නේ තනාග තියෙන පිනි බින්දුවක් කියනකොට තනාග තියෙන පිනි බින්දුව දැන් ඊගාව මේ ෂණේ දැන් වැටෙන්න පුළුවන් බිමටනේ. ඔව්. ඔන්න බලන්න ඒ පිනි බිඳුව තුලින් තේ දුන්නක් දකින්න අර ඉරේලිය වැටෙනකොට බලන්න ඕන කෝණේ අපිට පෙන්නනවා කල්යාණ මිත්‍රයන්න් වහන්සේ. ඔබ බලන්න එතන තියෙන ගැඹුර. අර තනාග තියෙන පිනි බිඳුවට පවතින්නත් බෑ තව ශනියක්වත් නේ. ඒක ඊගාව තක් ගාලා මේ ශනිය විතරයි නේ. ක්ෂණයක් ගැන කතා කරන්නත් බැරි තත්ත්වයක්. අන්න අන්න බලන්න. ඒකට ඒ ෂණේදී අරක ඇතුලෙන් අර දකින්නත් ඕනේ අර හරියට කෝණේ. ඔව්. අපිට ওই කෝණේ පෙන්නනවා කවුද? කල්යාණ මිත්‍රයාණන් වහන්සේ. ඔබ මේ කෝණෙන් දැකපු තැන නේද? ඔබට ඔය අන්න උන්නාසේ ඕක පෙන්නනවා අපිට. පෙන්නකොට අන්න අපි ඕකෙන් බලනවා. අන්න බලනකොට අන්න අපිට දැනගන්න හම්බ වෙනවානේ. ඔව්. යමක් දැනගන්න හම්බ වෙනවානේ. උන්වහන්සේ අපිට පණිවිඩයක් දෙනවා. ඒ දෙන පණිවිඩය තුලින් අපි යමක් දැනගන්නවා. ඒ දැනගත්ත දේ අපිත් මේ පෙන්නපු විදිහටම බලනකොට බලනකොට එක ෂණයකදී අපිට මොකද වෙන්නේ? දැක ගන්න පුළුවන් වෙනවා. ඔව් දැක ගන්න පුළුවන් වෙනවා. මේ දැකගත්ත තැනදී මොකක් වෙයිද? දැන් අපි ඔව් අන්න දැනගත්ත දේ කල්යාණ මිත්‍රයන්න් වහන්සේ අන්න පෙන්නනවා. මෙන්න මේකයි මෙන්න මේකයි උඹලා ඔය යන ලෝකේ වැරදි. ඕතන සම්පූර්ණ බොරුවක් තියෙන්නේ. මෙන්න මේකයි ඇත්ත. මෙන්න මේ විදිහට මේක බලපල්ලා කියලා අන්න අර කෝණි පෙන්නනවා. අර හිමිදිරි පාන්දර තනාග තියෙන පිනිබිදුවකින් දෙහ දුන්නක් දකින්න ඕන කෝණි පෙන්නනවා. අපිත් අපි ඕක දැනගෙන අපිත් උහුම් බලාගෙන බලාගෙන එක මොහොතකදී අර දැනගත්ත දේ අපි දැක ගන්නවා අපිට කිව්වනේ බලන්න පුළුවන් කියලා දේ දුන්නා. අපි දැක්කේ නෑ තාම. දැනගත්ත දේ දුන්නත් දකින්න ඕනේ. බලාගෙන එක මොහොතකදී දේ දුන්න දකින්නවා දැනක දැක්කගත් දැනගත්තදී දැකගත්තේ නැද්ද දැන් දැකගත්තා ඔය කියන මොහොතදී එක පාරම මොන වගේ වේද අර කලාමෙදිරි එලියක් වගේ තිබිච්ච තැනට මොකක් වේද ඒක ඊට පස්සේ ලාම්පුවක් වගේ ආ ඒ කියන්නේ අපි හිතමු ඉටිපන්දම් එලියක් වගේ එක පාර ගහලා නිකන් ෆ්ලෑෂ් එකක් ගැහුවා වගේ වුණා නේද ඔව් ඔව් ඒ කියන්නේ එක පාරම විදුලියක් කෙටුවා ගේ ඇතුලේ තිබිච්ච බඩු මුට්ටු ටික ඔක්කොම දැක්කා. ඔව්. ක්ෂණේ දැක්කා. හැබැයි අයින් කරේ නැහනේ. දැක්කා. දැක්කනේ. ඔව්. අන්න චක්කුම් උදපාදි. ඥානං උදපාදි. ප්‍රඥා උදපාදි. විද්‍යා උදපාදි. ආලෝක උදපාදි. ඔය මොකද්ද උනේ? දැනගත්ත දේ දැකගත්ත කියන තැන ආන්න ප්‍රඥාව කියන කවදි කරුණා. තුන්වෙනි හැප ඔබට තුන්වෙනියට මොකක්ද ඇහුනේ උතන මං කියනකොට? ප්‍රඥාව. ප්‍රඥාව උදපාදී. ඒ කියන්නේ ඉස්සල්ලාම චක්කුම් චක්කුම් උදපාදී ඥානං උදපාදී ප්‍රඥා උදපාදී. දැන් ওই පහළුනේ මොකද? තෙවෙනි ඇස. අන්න ප්‍රඥාව කියන තෙවෙනි ඇස පහළ වුණා. තෙවෙනි ඇස පහළ වෙච්ච වෙලාවෙම මොකද උනේ? ඒ ෂණයම අර ඉටි අර කලාමෙදිරි එළියට මොකද උනේ? ඉටිපන්දමක් වගේ වුණානේ. ඉටිපන්ද කියනවා. ශාල ආලෝකය. කලාමැදිරි ඉටිපන්දම් එළියට සාපේක්ෂව කලාමැදිරි එළිය කොහොමද? ආ ඉතා ඉතාම කුඩයි. එහෙනම් අන්න බලන්න. එහෙනම් අපිට අවශ්‍ය වෙන්නේ මේ සිත අවබෝධ කරන්නේ චිත්ත නියාමයේ අවබෝධ කරන්නනේ. ඔව්. අන්න අපි මේක බලනකොට අපිට එකපාරම මොකද උනේ? අන්න එකපාරම අපි අපි ඒක උනේ මොකක් නිසාද? දැන් අපිට ඔය ඔය ඔය අපි දැක්කේ මොකද්ද ඔය ඔය දේ දුන්න දකින්නවා කියලා. මේ බාහිරේ ගන්න දෙයක් නැති බව නේද? බාහිරේ බාහිරේ කියන්නේ ඇහැ කන නාසය දිවකයෙන් කවදාකවත් බාහිරයක් හම්බ වෙලා නැහැ කියලා අපි දැක්කා. එතකොට ඊට පස්සේ අපිට හම්බුණා මේ සිත තුළ සිත සිත තුළට මේ කොටු වෙච්ච සත්‍යයේ කතාන්දරයක් මෙතන තියෙන්නේ කියලා නේ. ඔව්. හරියට. එහෙනම් ඔබතුමාට දැන් මං කිව්වා මං මේ ඉන්න තැන ගැන විස්තරයක් කරන්න කියලා ඔබතුමාට මෙතනට ඇහැ කන නාසය දිව කය පහම ඉවන්න බෑ. දැන් එවන්න පුළුවන් එකම එකයි තියෙන්නේ හිත විතරයි. එවන්න බලන්න මෙතනට. හිත හිත එවන්නත් බෑ. හිත එවන්න බෑ. මෙතන ගැන ඒ කියන්නේ ඔබතුමා මේ වෙලාවේ අත්දැකීමක් එක්කම ගත්තොත් තප්පර ගානක් අරන් බලන්න මෙතනට එවන්න හිත. ඒ හිත එවන්න බෑ. කතා කරන්න බෑ. ඒ හිත එවන්න බෑ කියන්නේ මෙතන ගැන හිත සකස් වෙන්නේ නෑ නේද? මට සකස්- හිත සකස් වෙන්නේ. නාම රූප සකස් වෙන්නේ නැහැ නේද? නෑ නෑ. අසංකතේ. අන්න අසංකතය. අන්න බලන්න එහෙනම් මෙතන ගැන ඔබතුමාට ඒ කියන්නේ ඔබතුමා ඔතනින් දැක්කේ මොකද්ද එතකොට? ඔබතුමා දැක්ක නේද හිතට එළියට යන්න බැරි බව. ඔව් ඔව්. හිතට එළියන්න බැරි බව තමයි දැක්කේ. අන්න බලන්න. එහෙනම් ඔබතුමා මෙච්චර කාලයක් එළියේ අරක මේක තියනවා කියන එකත් ওই ටිකම ওই විදිහටම දකින්න තැන නේද අර අර තනාග තියෙන පිනිවිදුවෙන් දැකපු තැන දැක්කේ. මේ හිතේ හැදිච්ච එක එළිය ගන්න බෑ කියලා දැක්ක නේද? ඔව් හිතේ හැදිච්ච එක එළිය ගන්න බෑ. අන්න චක්කු මුදපාදී වෙච්ච තැන. එතකොට බලන්න එතනත් එහෙනම් ආලෝකේ ආපු තැනදී මෙච්චර වෙලා අඳුරු වෙලා විඥානීය කියන්නේ අඳුරු ස්වභාවයනේ විඥානීය ස්වභාවය කියන්නේ කම් එතකොට විඥානීය ස්වභාවය මොකද්ද තියෙන්නේ කම්පණය වෙන ස්වභාවයක් නේ ඔව් ඒ කම්පණය වුණේ කෙලෙස් නිසා නේද ඔව් එතකොට බලන්න ඒ කම්පණය වෙන ස්වභාවයේදී චලිතයක් විතර තියෙන සුද්දාෂ්ටක චලිතෙට දැන් මොකක් වෙයිද එකපාරම අර කලාමැදිරියාගේ තිබිච්ච தත්වෙම තියේද ඊට වැඩි වෙයිද අඩු වෙයිද චලනය චලනය අඩු වෙනවා අන්න චලනය අඩු වෙන කියන්නේ ඔබ නවතින්න පටන් ගන්නවනේ ඔව් අන්න බලන්න එකවා බ්‍රේක් ගැහුවා වගේ වුණා එකපාරනේ ඔව් අන්න බලන්න එහෙනම් ඔබතුමා දැක්කා මේ බාහිර බට් ඒ කියන්නේ බාහිරය කියන තැන ඔබතුමාට කවදාකවත් කතා කරන්නම බැරි තත්ත්වයක් තියෙනවා. හම්බ වෙලාම නෑනේ. නෑ නෑ හම්බ වෙලා. ඇත්ත නැත කියන එකක් කතා කරන්න පුළුවන්ද? අපිට කතා කරන්න බෑ බුදුරජාණන් වහන්සේට විතරයි. අන්න බල. එතකොට එහෙනම් අපිට ඒ ගැන කතා කරන්න බෑ. ඇත කියන්නත් බැරි නැත කියන්නත් බැරි. ඒ කියන්නේ ඒ සම්බන්ධයෙන් හිතක් හටගන්නේ දැන් ඔබතුමා මෙතනට මං ඉන්න තැන දකින්නකොට උනේ මොකද්ද? හිත හටගත්තේ නෑ නේද? නෑ හිත හටගන්නේ. අන්න හරි. ඒ විදිහටම ඔබතුමාගේ කය ගැනත් බැලුවොත් ඔතන දැන්. එහෙමම තමයි. අන්න ඔතන කයක් පනවන්න පුළුවන්ද දැන්? බෑ බෑ කයක් පනවන්න. බාහිරින් කයක් පනවන්න බෑ. ඒ ගැන හිතක් පහළ වෙන්නෙත් නෑනේ. මෙතන අත්දැකීම දැම්මේ හැටි උතන්ට. ඔව් ඔව්. අන්න එහෙනම් එහෙනම් ගතසිත කියන දෙක සකස් වෙලා නෑනේ එතන. නෑ. අන්න එහෙනම් දැන් ඔබතුමාට පේනවා නේද මේ කය කියලා මේ අරක කියලා පෙන්නපු තැනම තියෙන්නේ රැවටීමක් කියලා. රැවටීමක් තියෙන්නේ. අන්න මුලාවෙන් මිදුණා. ඔබතුමා මේක දැක්කා. දැකපු තැනම මොකද උනේ? බාහිරේ අතහැරලා. ඔව්. බාහිරේ ඇත්ත නෙමෙයි කියලා මෙච්චර කාලයක් මුලාවකට අහු වෙලා හිටියා කියන එක දැනගත්ත තැන නේද හරියටම අර අර දේ දුන්න දැකපු තැන අර තනාග පිනිබිදුවෙන් අන්න දැන් මොකද උනේ එකපාරම ආලෝකයක් පහළ වුණා. අන්න බලන්න ආලෝකය. අපි ඉස්සෙල් උත්තජ රූප ගැන කතා කරනකොටත් ආලෝකය ගැන කතා කරා. නේද? එහෙනම් අන්න දැන් අපි කතා කරන්නේ මේ විඥාණය ගැන. කළු වෙලා තිබිච්ච විඥානේ කම්පණයට අහු වෙලා තිබිච්ච විඥානේ එහෙම නැත්නම් මේ චලනයක තිබිච්ච විඥාණයට මොකද උනේ එකපාරම චලිතය අඩු වෙන්න පටන් ගත්තා. කළුවෙලා තිවිච් දැන් ආලෝකය පහළ වුණා කියලා කියන්නේ ඉටිපන්දමට කලාමැදිරියට වැඩි ඉටිපන්දම් එළියක් ආව කියන තැනම අඳුරට මොකද වුනේ? අඳුර අඩු වෙනවා. අඩු අඳුරලා ආලෝකය වැඩි වෙනවා. ඒ කියන්නේ ඒ කොච්චරක්ද ආලෝකය වැඩි වුනේ ඒ ප්‍රමාණයටම අඳුර කැපිලා ගියා නේද එතනම? අන්න බලන්න. අඳුර කැපිලා ගියා කියන්නේ මොකද්ද කැපිලා ගියේ? අවිද්‍යාව අඩු වෙලා අවිද්‍යාව අඩු වෙලා මේ විද්‍යාව පහළ වෙනවා. අන්න හරි. ඒ ප්‍රමාණයටම කෙලස් ප්‍රහීන වෙලා නේද? ඔව් කෙලස් ප්‍රහීන වෙනවා. ආන්න බලන්න. එතකොට අන්න බලන්න අර නිස්සි චලිත තිස්සි තස්ස චලිතං අනිස්සි තස්ස චලිතං නත්ති කියන තැන නේද දැන් ওই ටික ටික දැන් එන්න හදන්නේ. ඔව්. කෙලස් තියෙනකන් තමයි මේක කම්පණිය වුනේ. නේද? කෙලෙස් අඩු වෙන්න අඩු වෙන්න මොකද වෙන්නේ කම්පැනි අඩු වෙන්න පටන් ගන්නවා නේ අන්න බලන්න කම්පැනි අඩු වෙනකොට අවකාශයට මොකද වෙන්නේ අවකාශය විඥානයේ විඥානීය කියන අවකාශයට මොකද වෙන්නේ? අඩු වෙනවා අඩු වෙනවා. ප්‍රඥාව කියන අවකාශයට මොකද වෙන්නේ? වැඩි වෙනවා. වැඩි වෙන්න ගන්නවා. අඳුර අඩු වෙනවා, ආලෝකය වැඩි වෙනවා. විඥානය කියන කෙලෙස් පැත්ත අඩු වෙන්න ගන්නවා, ප්‍රඥාව කියන පැත්ත වැඩි වෙන්න ගන්නවා. අන්න බලන්න දැන් සීන සිද්ධිය. නේද? අන්න බලන්න. අන්න බලන්න. එතකොට දැන් බලන්න එහෙනම් ඔය විදිහට තව ඉස්සරහට ඉස්සරහට යනකොට ඔය විදිහටම දැන් එහෙනම් ඔබතුමාට දැන් එළියට දුවන්න අවස්ථාවක් එන්නේ නෑ නේද? නෑ නෑ කිසිම අවස්ථාවක් නෑ. අන්න බලන්න ඔන්න ඔතනදී ඔබතුමා දැන් දැක්ක නේද එකපාරම අභ්‍යන්තර බාහිර කියන අවකාශයම එකපාරම නැති වෙලා ගියා නේද? ඔව්. ඒ කියන්නේ ඉස්සල්ලා මම දකින රූපයක් රූපේ දකින මමෙක් කියලා අභ්‍යන්තර බාහිර කියලා අහුවෙච්ච තැනම ඔතනින් ගැලවුණා නේද එකපාරම? ගැලවුණා ගැලවුණා. ඒ ගැලවෙනකොට අර අවකාශයට මොකද වෙන්නේ? අවකාශය අඩු වෙනවා. අභ්‍යන්තර බාහිර අවකාශයෙන්ම මිදුන්නේ නැද්ද එකපාර? ඔව් මිදුණා. ඇයි බටමිටි දෙකම එකපාරම කඩාගෙන වැටුණා නේද? ඔව්. එහෙනම් ඔය දෙක නිර්මාණය වෙලා තිබිච්ච මුලාව නිසානේ රැවටීමක් නිසානේ ඔබතුමා දැක්කනේ රැවටීමකට අහු වෙලා හිටියා කියලා. ඔව්. ඒ රැවටීමට අහු වෙලා හිටියා කියන්නේම මුලාවකට. මෙච්චර කාලයක් එහෙම දෙයක් ඒ රැවටීමට අහු වෙලා හිටියේ නොදන්නාකම නිසා නේද? නොදන්නාකම නිසා. නොදන්නාකම නිසා කියන්නේ අවිද්‍යාව. එහෙනම් අවිද්‍යාවෙන් නේද මේ අභ්‍යන්තර බාහිර කියන දෙක නිර්මාණය වුනේ. ඔව් ඔව්. අන්න දැන් මේ අවකාශය කියන දැන තියෙන්නේ අවිද්‍යාව නේද එතකොට? ඔව්. එහෙනම් අවිද්‍යාව කියන්නේම අවකාශයට නේද? <laughs> ඔව් අවිද්‍යාව කියන්නේ අවශ්‍ය අවකාශය තමයි. එතකොට බලන්න දුර එහෙනම් ඔබ දැක් ඔබ අහලා තියෙනවා නේද? අභ්‍යන්තර බාහිර අතීත වර්තමාන අනාගත ළඟ දුර හීන ප්‍රහීන ඝන මෘදු කියලා 11 ආකාරයකට රූපේ සකස් වෙන විදිය. ඔව්. 11 හැම මිදුණ නේද ඔතනින් ඔබ දැකපු තැනම. ඔව් ඒක දැක්කාම ඔක්කොගෙම මිදෙනවා. දුර ළඟ කියන තැනදී කෙලිම බලන්න අවකාශයෙන් මිදුණා කියන්නේම අර ඔක්කොම ඉවරයි නේද? ඔව් ඔව් ඔක්කොම ඉවරයි. අන්න බලන්න දැක්කද ඔබට දැන් දැන් සිද්ධිය දැක්කද ඔබට? එහෙනම් බලන්න අන්න බලන්න එහෙනම් දිත්‍ය නිර්මාණය වෙන්නේ අවිද්‍යාවෙන් නේද? අවිද්‍යාවෙන්. අවිද්‍යාවෙන්. එහෙනම් අවකාශය කියන්නේම බලන දිත්‍යයක් කියන දෙන අවකාශය. අවකාශයක් නිර්මාණය වෙන්නේ අවිද්‍යාවෙන්. අවකාශය කියන්නේම අවිද්‍යාවට නේද? අවකාශය කියන්නේ අවකාශය නිරුද්ධ වෙච්ච තැන අවිද්‍යාව නිරුද්ධයි නේද? ඔව්. අන්න බලන්න ඔබ අභ්‍යන්තර බාහිර දෙකට නොගැටෙනකොට ඔබ අවිද්‍යාවේ දින විද්‍යාවේ දින. විද්‍යාවෙන්. ආ දැන් දැක්කද සිද්ධිය? අන්න අන්න බලන්න. දැන් බලන්න. අවකාශය තුලත් අභ්‍යන්තර බාහිර කියලා දිත්‍යය සකස් වෙනකොට එහා පැත්තේ යමක් කියලා සකස් වෙන්නේ පැවැත්මක් තිබුණොත් නේද? ඔව් පැවැත්මක් තිබුණා. ඔව් පැවැත්මක් කියන්නේ කාලයට නේද? කාලය. කාලෙනුත් මිදෙනවා. ආ කාලේ අනවන. එතකොට බලන්න අන්න බලන්න. ඔන්න දැන් ඔන්න ඔතනදී පටිසමුප්පාදය ගන්න. ඔන්න ඔතනදී බලන්න. දුක දුක ඇති වෙන්න හේතුව. දැන් බලන්න යමක් කියලා හම්බු වෙච්ච තැනම පංච උපාදානස්කන්ධයක් හටගත්තේ. දුක්ඛ ආර්ය සත්‍යය. හරිද ඔය තියෙන දුක්ඛාරි යමක් කියලා හම් වෙන්නේ දුක්ඛාරි සත්‍යය. දුක හටගන්න හේතුව තණ්හාව. ඔව් අන්න බලන්න දුක හටගන්න හේතුවනි තණ්හාව. දුක්ඛ සමුදය හරි සත්‍ය. එතකොට බලන්න දුක හටගත්තේ කාලයකට අහු වෙච්ච නිසා නේද අර පැවැත්ම. පැවැත්මකට අහු වුණා පැවැත්ම කියන්නේ කාලය. ඔව්. බලන්න. එහෙනම් බලන්න ඔය ඔබ දැක්කේ මොකද්ද කාලය කියලා. තණ්හාව නේද? ওই <laughs> රූපේ නිර්මාණය වෙච්ච දෙන රූපයක් කියන්නේම පැවැත්මක්නේ. පැවැත්ම ගැන කාලයමයි කාලය ගැන තන්හාාව නේද එතකොට තන්හාාව තන්හා අන්න වල අන්න බලන් අභ්‍යන්තර බාහිර අන්ත දෙකින් මිදෙනකොටම තන්නාව ඉස්සල්ලම නිරුද්ධ වෙනවා එහා පැත්තේ රූපේ අත ඇරෙනකොට නේද අවකාශය කැඩලා යන්නේ අන්න බලන කාලය නිරුද්ධ වුණා ටක් ගාලා රූපයක් පැවතුන්නේ නැහනේ පවත්වන්න බෑ දැන් රූපේ පවත්වන්න ඔබට අවස්ථාවක් නැහැ එතනනේ එන අවකාශය සකස් වෙන්නේ නැහැ දැන් අන්න බලන්න තණ්හාව නිරුද්ධ වෙනවා ඒ ප්‍රමාණයටම අවකාශය අයින් වෙනවා. හරිද? අන්න බලන්න. දැන් ඔබතුමා මේක දකිනවා ඇතුල් පැත්තෙන්. බලන්න උතර කතන්දරේ. එහෙනම් අවකාශය කියන්නේ අවිද්‍යාවට. කාලය කියන්නේ තණ්හාවට. ඔබතුමා දැක්කද? අවකාශයක් නිර්මාණය වෙනකොටමයි කාලය. කාලය නිර්මාණය වෙනකොටමයි අවකාශය. දැන් බලන්න ඔබතුමා මේක ඇතුලෙන් ඇතුලෙන් දකින්නකොට දැන් මේක ඇතුළෙම සිද්ධියක් එළියේ නෙමෙයි කියලා. එළියට ඇලෙන ගැටෙන එක දැන් මෙච්චර කාලයක් ඔය ඔය ඔක්කොම හොඳ නරක සැප දුක ප්‍රිය මනාප ටික ඔක්කොම දාලා තිබුණේ එළියට නේද? එළිය රූප වලට නේද? ඔව් එළිය රූප වලට නේද? ඒ කියන්නේ ඒ හොඳ නරක කියන දේ ඇලෙන ගැටෙන කියන එක නේද? රාග දේශ කියන එක නේද? ඔව් රාග දේශ. ඒ දෙක ඇති වුණේ මුලාව නිසානේ, රැවටීම නිසානේ. ඔව් රැවටීම නිසා. දැන් රැවටීමෙන් මිදලා ඇතුල් පැත්තට ආපු තැන අර රාග දේශ දෙකට මොකද වේද? ඇලීමද ගැටීම දෙකට මොකක් වේද දැන්? ඒ දෙකට පවතින්න බෑ. ඒ දිගටම ඒ දිග ටික ටික ටික ටික අඩු වෙනවා. එහෙනම් රාග ඇතුළෙන් ඇත්ත දකින්න දකින්න දකින්න දකින්න අන්න දැන් ඔබ නොරැවටීම තුල ඉන්නකම් ඔබ අවිද්‍යාවෙන් මිදෙනවා තණ්හාවෙන් මිදෙනවා. ඇලෙන ගැටෙන දෙක අන්න බලන්න. ඇලෙන ගැටෙන දෙක නිරුද්ධ වෙවි නිරුද්ධ වෙවි නිරුද්ධ වෙවි යනකොට අන්න බලන්න නව කර්ම කියන සකස් වෙන්නේ නැහැ. නෑ නෑ. අන්න දැක්කද? එකද නව කර්ම සකස් වෙන්නේ නැහැ. එතකොට බලන්න එහෙනම් දැන් කෙලෙස් දුරු වෙන්නේ නේ. ඔතන නේද අපිට දැන් කරන්නත් ඕන උනේ. ඔව් ඒ කියන්නේ පුරාණ කර්ම ටික ඉවර වෙනකන් ඒක ඒක තමයි තියෙන්නේ නේද පුරාණ කර්ම. හරි. පුරාණ කර්මෙට මේක සකස් වුණාට නව කර්ම සකස් කරගෙන යන්නේ නැහැ දැන්. දැන් මොකද වෙන්නේ? අන්න කෙලෙස් නිරුද්ධ වෙනවා. කෙලෙස් නිරුද්ධ වෙනකොට දැන් බලන්න ඔන්න තැන. එහෙනම් කෙලෙස් නිරුද්ධ වෙන්න නිරුද්ධ වෙන්න අර ඉටිපන්දම ඉටිපන්දමේ ආලෝකයේම පවතීද නැත්නම් දැන් මොකක් වෙයිද දිගටම දකින්න දකින්න වැඩි වෙනවා වැඩි වෙනවා ආලෝකය වැඩි වෙන්න පටන් ගන්නවා අන්න බලන්න අන්න දැන් මේ ආලෝකය වැඩි වෙන්න පටන් ගන්නවා කියලා කියන්නේ ඔබට මේ ආලෝකය එන්න ගත්තේ ප්‍රඥා උදපාදි වෙච්ච තුන්වෙනි තුන්වෙනි හැ පහළ වෙච්ච තැන ඉඳලා ඔව් දැන් මේ ආලෝකයේ පරාසය වැඩි වෙනවා කියලා කියන්නේ මොකද්ද අයේ ප්‍රමාණයට අඳුර දුරු වෙනවා අඳුර දුර වෙනවා. ඒ ප්‍රමාණයට කෙලෙස් දුරු වෙනවා. ඒ ප්‍රමාණයට අර සුද්දාස්තක චලිතයට මොකක් වෙයිද? සුද්දාස්තක චලිතය අඩු වෙනවා. එහෙනම් බලන්න දැන් ඔබතුමාට කතා කරා නේද සුද්දාස්තක චලිතයයි අවකාශයයි ගැනම. ඔව්. අවකාශය කියන තැන අඩු වෙන්න අඩු වෙන්න අවිද්‍යාව අඩු වෙනවා නේ. ඔව්. අඩු වෙන්න අඩු වෙන්න එහා පැත්තේ ගැටෙන එක අඩු වෙන්න අඩු වෙන්න කාලය දුරු වෙනවා නේ. කාලය දුරු වෙනවා. අන්න දැන් බලන්න. දැන් අර අපි කතා කරානේ ඉස්සලා රේකී චලිතයකුයි චක්‍රාකාර චලිතයක් ගැන. ඔව්. දැන් චක්‍රාකාර චලිතේ මොකක් වෙයිද? දැන් බලන්න බම්බරේ අනිත් පැත්තට කරකැවෙන්නේ. හරිද? දැන් දකුණට කරකැවිච්ච එක වමට කරකැවෙන්නේ. හරිද? ඔව්. දැන් මොකද? බම්බරයක් කරකෝල ඔබතුමා තිබ්බොත් එහෙම. දැන් මොකද වෙන්නේ ටිකක් කියලා යනකොට? ටිකක් කියලා යනකොට මේක කරකිලා කරකිලා කරකිලා කරකිලා කරකිලා කරකිලා කරකිලා කරකිලා නැවතේ. නේද? ආ ආ ආ හරි හරි. හරිද දැම් බලන්න සිද්ධිය අපි එහෙනම් ඔන්න ඔය වගේ තැනකින් මේ කර්මය රැස් වෙන්නේ කෙලෙස් නිසා ඒක හරියට උන්චිල්ලාවක් මේ පැත්තේ ඉඳලා තල්ලු කරොත් එහා පැත්තට යනවනේ දැන් එහා පැත්තේ ඉඳලා කවුරුකත් තල්ලු කරන්න ඕනේ දැයි මේ පැත්තට එන්න නෑ නෑ මෙතනින් මෙතනින් අරංගිය ශක්තියෙන් ආයි විභව ශක්තිය ගොඩනගාගෙන ආයි මේ පැත්තට එන්න පුළුවන් මේ පැත්තට ඔව් ඔව් අන්න වචාලක ශක්තිය ගොඩනගාගෙන එන්න පුළුවන් ඔය විදිහට නේද සංසාරي සකස් වුණේ අපිට උන්චිල්ලාවක් වගේ නේද ආයි මෙහෙන් තල්ලු කරන්න තල්ලු කරන්න මේක සකස් එහාට දුවනවා මෙහාට දුවනවා නේ ආයතන හයෙන් ඇහැ කන නාසය දිවකය මන කියන ආයතන හයම කරේ ඔය තල්ලු කරන එක නේද හැමතිස්සෙම ඔව් ඔව් තල්ලු කරන එකම තමයි කරේ අන්න බලන්න පොලිස් ඇති කරලා ඔව් ඒක තමයි උනේ. අන්න බලන්න. එතකොට එහෙනම් දැන් බලන්න ඔන්න ඔතන ඔතන ගැඹුරු කතන්දරයක් තියෙනවා දැන්. හරිද? ඒ කියන්නේ අර කම්මා විපාකා වට්ටන්ති විපාකා කම්ම සම්භවෝ මේ කියන කතන්දරය අරගත්තාම කර්මය නිසා විපාක සකස් වෙනවා. නේද? ඒ විපාක නිසා ආයිත් කර්මයෙන් මේක පවත්වාගෙන යනවා මේ දිගටම. හ්ම්? ඔව්. අන්න ක- විපාකෝ කම්ම සම්භවෝ නේ? විපාක නිසා ආයි කර්ම කර්ම හටගෙන මේ මේ කතන්දරේ දිගටම ගෙනහිල්ලා ඕම කො නිසා නේද උප්පත්තියකට අරගෙන ආවේ අපිව. දිගටම. ඔව්. ඔව්. ඈ? ඒකට එහෙනම් ওই ටිකට කර්මයට කරන්න පුළුවන් උනේ කෙලෙස් තිබිච්ච නිසා නේද? කෙලෙස් තිබිච්ච නිසා. කෙලෙස් දුරු වුණ තැන කර්මයට ওই ටික කරන්න පුළුවන්ද? බෑ බෑ. අන්න බලන්න. එහෙනම් බලන්න දැන් ඔබතුමා දැන් මේ දකින්නේ මොකද්ද? ප්‍රඥාව අවදි වෙච්ච තැන ඉඳලා චක්කුම් උදපාදි තෙවෙනි ආස පහළ වෙච්ච තැන ඒ කියන්නේ ප්‍රඥාව උදපාදි වෙච්ච තැන ඉඳලා තෙවෙනි ආස පහළ වෙච්ච තැන ඉඳලා ආලෝකයේ එන්න එන්න වැඩි වුණා. ඊටිපන්දම ලාම්පුවක් වගේ වෙනවා. ලාම්පුව අන්න වොට් 500 බල්බයක් වගේ. ඔව්. ඊට පස්සේ සූර්යාලෝකය. ඔව්. කෙලෙස් ෂය වේගන යනවා. ඔව්. කෙලෙස් ෂය වේගන යනකොට ආලෝකය වැඩි වෙනවා. නේද? ඔව්. ඔව්. එහෙනම් ඔබතුමා දැන් ওই දකින්නේ මොකද? ඔය ආලෝකය කියන්නේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ පෙන්වුව හතරවෙනි ඒ කියන්නේ සිව්වෙනි මානෙ නෙමෙයිද දැන් ඔය දකින්නේ? ඔව් සිව්වෙනි මානෙ තමයි. <laughs> ඔය මොන සිව්වෙනි මානෙද ඔය තියෙන්නේ දැන්? ප්‍රඥාව කියන සිව්වෙනි <laughs> ප්‍රඥාව නේද පෙන්වන්නේ? සිව්වෙනි මානෙ. <laughs> විඥානයේ සිව්වෙනි මානෙ කියන්නේ ප්‍රඥාව. ප්‍රඥාව. ඔබතුමා දැක්කද? විඥානය අවබෝධ කර විඥානය අවබෝධ කරගන්න ඕන එක ප්‍රඥාව වඩන්න ඕන එක. එහෙනම් ඔබ වඩන්න වඩන්න ආලෝකයේ වැඩි වෙනකොට ඔබතුමා අර විඥානී සිව්මිනි මානිය නේද මේ අවබෝධ කරන්නේ. ඔව් ඔව් විඥානී සිව්මිනි. ආලෝකය වැඩි කරන අඳුර තිබිච්ච තැන ආලෝකය ආලෝකය ආලෝකය ආලෝකය එහෙනම් මේ ආලෝකය වැඩි වෙනවා වැඩි වෙනවා කියන්නේ ප්‍රඥාව. අන්න ඔබතුමා දැක්කද? දැන් බලන්න ඔබතුමා ඔය හිතින් දීලා තියෙන වටිනාකම් ටික කියන්නේ දරුවන්ට බිරිඳට ගෙවල් වලට වාහන වලට ওই විදිහට ගන්නකො රැකියාවට මේ ලෝකෙට අහු වෙලා තියෙනවා තැනම කියන්නේ අර උසදිග පළල කියන තැන නේද? අන්න දැක්කද? අන්න විඥාන ධාතුව තුල අන්න බලන්න චිත්තද රූප තුල චිත්තද රූප තුල අන්න අර පටවියාපෝ තේජෝ වායු වර්ණගන්ධ රසෝජා කියන සුද්දාස්තක චලනයයි අවකාශයයි අතර සකස් සකස් වීම නේද ඔය ඔබතුමා දකින්නේ උසදිග පළල කියලා. දැන් ඔන්න දැන් දරලා දැන් බලන්න දැන් බලන්න මේ ආලෝකේ වැඩි වෙන්න වැඩි වෙන්න මේ ප්‍රඥාව දියුණු වෙන්න දියුණු වෙන්න අර චලනීයට දැන් මොකද වෙන්නේ අවකාශයට මොකද වෙන්නේ වටිනා කට්ටිකට දැන් මොකද වෙන්නේ ඔය අවකාශය අඩු වෙනවා චලනය අඩු වෙනවා වටිනාකම් කිසිම වටිනාකමක් නැති වෙනවා ආන්න බලන්න ඒතකොට රහතන් වහන්සේ කියන තැන ඉරම පායපු තැන දැන් මොකද වෙන්නේ අඳුරට සම්පූර්ණ ආලෝකේ සම්පූර්ණ ආලෝකය අන්න එතනදී සම්පූර්ණ ආලෝකයම නම් දැන් අඳුර බිුඩ්ඩක්වත් නැත්තම් කෙලෙස් ගැන කතාවක් නෑ නේද? නෑ නෑ. කෙලෙස් කතා කරන්නේ. කෙලෙස් පරිණිරවාණිය නේ නේද? එහෙනම් අවිද්‍යා තණ්හා දෙකම නිරුද්ධ වෙච්ච තැන දෙකන්නේ. ඔව්. පටිච්චසමුපාදයේම නිරුද්ධ වෙලානේ. ඔව්. පටිච්චසමුපදය නෑ. දාන්න බලන්න ධම්ම නියාමයේම නිරුද්ධ වෙච්ච තැනක් නේ. හොඳ දැක්කද එතන? හරිද? එහෙනම් දැන් බලන්න ඔය සුද්දාස්තක චලිතය කියපු තැන කර්මජ චිත්තද උච්චුද ආහාරජ කියන තැන එතනදී අපි දැක්කේ මොකද අනිච්ච දුක්ඛ අනාත්ත කියන ස්වභාවය නේද? ඔව්. එහෙනම් නිවන කියන තැන රහතන් වහන්සේ නිවන කියන තැනදී. නිවන කියන තැනදී දැන් බලන්න සුද්දාස්තක චලනයේ නතර වෙච්ච තැනක් නිවන කියන්නේ. ඔව්. ඒ කියන්නේ සම්පූර්ණ නිවීමටපත් වුණා කියන්නේ කෙලෙස් නැති බවනේ කියන්නේ. ඔව්. එහෙනම් කෙලෙස් නැත්තම් අර චලනය නතර වෙලා නේද? සුද්දාෂ්ටක චලනය. නතර වෙලා. අන්න බලන්න. ඒ කියන්නේ නතර වෙලා කියන්නේ විපරිණාමය වෙන්නේ නේද? නෑ නෑ විපරිණාමය වෙන්නේ නෑ. එතකොට එතකොට පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා අවිනිබ්බෝග රූප කලාප කියන්නේම විපරිණාමය වෙනවා කියන එකයි. එතකොට මේ මේ අටක් උතර දැන් පවත් පනවන්න පුළුවන්ද? නිර්වල කියලා දැන. බෑ බෑ පනවන්න බෑ. මෙන්න බලන්න. එහෙනම් අන්න දැන් ඔබ දැක්කද විඥානං අනිදස්සනං අනන්තං සබ්බතෝපබං ඈ එච්ච ආපෝත පඨවි තේජෝ වායෝ නගාදති ඈ ආ නිර්වාණය කිව්වා නිර්වාණයදී ඔය ඒකයි එහෙම කිව්වේ අන්න බලන්න ප්‍රථම පඨම නිබ්බාන පටිසංයුත්ත සූත්‍රයේ වෙන්න මේ විදිහට කියනවා අත්ති භික්කවේ තදායතන යත්ත නේව පටවි න ආපෝ න තේජෝ න වායෝ න ආකාසංචායතන න විඥානං ආයතන න ආකින්චායතන මේ විදිහට න නේව සංඥායතන නායන් ලෝකෝ නෝ පරලෝකෝ නෝ උබෝ චන්දිම සූර්යෝ ඈ තෝ ඉදිරියට මොනවද ආ දැන් උදන දැන් ඔබතුමාට තේරුණාද ඒ කිව්වේ මොකද්ද කියන එක අර හතර ආකාරයෙන්ම සුද්දාස්තක චලනීය නැතර වෙලා නේද සුද්දාස්තක චලනයක් කියන තැන අනිච්ච දුක්ඛ අනිච්ච ස්වභාවයක් තියෙනවා විපරිණාම ස්වභාවයක් තියෙනවා චලනයක් තියෙනවා වෙනස් වීමක් තියෙනවා ගලණයක් තියෙනවා එහෙනම් මේ චලනයේ නතර වෙච්ච තැන නේද මේ නිවන කියන තැන. හරියට හරි. අන්න බලන්න. එතනදි මේ සුද්දාෂ්ටක චලනය සම්පූර්ණයෙන්ම නිරුද්ධ වෙච්ච තැන. එතන එතකොට අර වෙනස් නොවෙනවා නම් එතන පටවි කියලා එකක් පනවන්න පුළුවන්ද? බෑ බෑ. ආපෝ තේජෝ වායෝ මොනවත් පනවන්න බෑ. මොකද ඒ වෙනස් වෙනවා. අන්න බලන්න ඒවැය ස්වභාවයෙන් වෙනස් වෙනවා නම් අන්න බලන්න මේ අන්න බලන්න දැන් කොහොමද දැක්කද එතන මොන්න තරම් ගැඹුරු තැනක් ගැනද කියලා තියෙන්නේ නේද? එතකොට බලන්න අන්න බලන්න. එතකොට දැන් අපි ඔන්න ඔතනදී අපිට ආයසරයක් අන්න අන්න ගත්තොත් දැන් නිසිතස්ස චලිතං අනිසිතස්ස චලිතං නැති චලිතේ වේ අනිසිතයන් නිසිතස්ස චලිතං අනිසිතස්ස චලිතං නැති කියන තැන. අන්න බලන්න. කෙලෙස් එකතු වෙලා ඉන්න කෙනා තමයි කම්පණයටපත් වෙන්නේ. ඈ කෙලෙස් සමග එකතුවක් නැති කෙනාට කම්පනයක් නැහැ. අන්න කම්පනයේ කිසපේ. අන්න බලන්න අන්න එතන න පටවි න ආපෝ න තේජෝ න වායෝ න මේ මේ කියන්නේ මේව එකක්ක් පණවන්න බැරි තැන. කම්පනයක් නැහැ. ඈ ඒතකොට බලන්න චලිතයේ අසති පස්සද්දි අන්න බලන්න. එතෙන්දි මොකද්ද වෙන්නේ? ඒතකොට බලන්න කම්පනයක් නැත්තම් කම්පනය කොතනද නැත්තේ අන්න එතන සංසිඳීමක් නේද තියෙන්නේ දැන්. ඔව් සංසිඳීමක් තියෙන අන්න චලිතේ නැති තැනයි සංසිඳීම තියෙන්නේ. ඒ කියන්නේ හරියට අර විලේ ජලය අර බොර අර ඔක්කොම බොර වෙච්ච ඒවා තැම්පත් වෙලා චලනය නතර වෙලා හරියට අඩිය පේනවා නේද හොඳට. හරියට අඩිය පේනවා. බලන්න අන්න සංසිඳීම. එතකොට බලන්න සංසිඳීමක් තියෙනකොට ආයි උපතක් කරා නැඹුරු වෙන්නේ නේද? නෑ. අන්න ඒකට තමයි අන්න බලන්න. පස්සද්ධියා සති නතීන හෝති. ඈ නතියා සති ආගති ගතීන හෝති. අන්න බලන්න මේ කියන තැන. ඈ එතන සංසිඳීමක් කියන්නේ තියෙනකොට උපත එතකොට බලන්න සංසිඳීමක් තියෙනකොට එහෙනම් උපතක් කරා නැඹුරු වෙන්නේ නැහැ. උපතක් කරා නැඹුරු වෙන්නේ නැත්නම් උපතකට පැමිණීමක් ගැන කතා කරන්න බෑ. නේද? උපතකට යාමකුත් නැහැ. ඒ කියන්නේ චුති ප්‍රතිසන්දි කියලා එකක් වෙන්නේ නැහැ නේ කෙලෙස් නැත්නම්. වෙන්නේ නැහැ වෙන්නේ නැත්නම් ධම්ම නියාමයේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ කෙලෙස් කියන්නේ ධම්ම නියාමය ධම්ම නියාමයේ ක්‍රියාත්මක වුණොත් තමයි බීජ නියාමය ඒ කියන්නේ කර්ම බීජ වැපිරෙන්නේ කර්ම බීජ වැපිරුණොත් තමයි කර්මය කියන එක ක්‍රියාත්මක වෙන්නේ කම්ම නියාමයේ කම්ම නියාමයේ ක්‍රියාත්මක වුණොත් තමයි චිත්ත නියාමයේ ක්‍රියාත්මක වෙන්නේ චිත්ත නියාම ක්‍රියාත්මක වුණොත් තමයි උතු නියාමයට එන්නේ උතු නියාමයේ ක්‍රියාත්මක වෙනවා කියන්නේ ආන්නර ප්‍රතිසන්දියකට යනවා කියන එකයි අන්න බලන්න එහෙනම් අන්න කම්ම නියාමයෙන් අපන අන්න බලන්න අපි චිත්ත නියාමයෙන් අපි පිළිසිඳ දැනගත්තේ මොකද ධම්ම නියාමයේ නේද? ඔව්. එහෙනම් ධම්ම නියාමයේ අපි ධම්ම නියාමයේ අපි හරියට දැක්කොත් එහෙම චුතියක් උප්පත්තියක් කියලා දෙයක් පනවන්න දෙයකට යන්නේ නැහැ නේද? නෑ නෑ කිසිම දෙයක් පනවන්න. එතකොට බලන්න චුතියක් උප්පත්තියක් නැත්තම් මෙහි රැඳිලා ඉන්නවා වෙන තැනක රැඳිලා ඉන්නවා ඒ දෙක අතර රැඳිලා ඉන්නවා කියලා දෙයක් තියනවද? නැහැ නෑ නෑ. අන්න මේකවත් අන්න බලන්න අන්න ඒක තමයි කිව්වේ මේකම තමයි සියලු දුකේ කෙලවර කියලා. ඒ කියන්නේ ඒ කියන්නේ අන්න බලන්න අර කෙලෙස් නිසානි තණ්හා උපාදාන නිසානි උපාදාන පත්‍ය භව කියලා සකස් වුනේ. ඔව්. භව කියනකොට සකස් වුණානේ සාජාත පුනර්භව කියලා දෙයාකාරයකට දෙයාකාරකින් අන්න හරි සාජාත කියන්නේ මේ අපි දැන් ගෙවන අවස්ථාව. පුනර්භවය කියන්නේ අති අනාගතයට යන. ඒ කියන්නේ අන්න බලන්න. දැන් මෙතන ඉන්නවා කියලා දෙයක් තිබුණොත් තමයි වෙන තැනකට යනවා කියලා හම්බ වෙන්නේ. ඔව්. අන්න බලන්න මෙතන හිටියොත් තමයි <laughs> වෙන තැනක් හම්බ වෙන්නේ. චුති ප්‍රතිසන්දි වෙන්නේ. එතකොට බලන්න මෙතන නැත්තම් එතනක් නැහැ. එතන නැත්තම් මෙතනක් නැහැ. එතකොට බලන්න මේ හරි ගැඹුරු තැනක් නේ. ඒක බලන්න ඕකම නේද බාහ්‍ය සූත්‍රෙත් වෙන්නේ. තතෝතවන් බාහ්‍ය නතේන එකල්හි බාහ්‍ය ඔබ මෙහි නැත. අන්න දැක්කද දැන්. යතෝතවන් බාහ්‍ය නතේන එහින් බාහ්‍ය ඔබ එහි නැත. යතෝතවන් බාහ්‍ය න තත් එකල්හි බාහ්‍ය ඔබ මෙහිද නොමැතිව. යතෝතවන් බාහ්‍ය න තත් එහින් බාහ්‍ය ඔබ එහිද නොමැතිව. තතෝතවන් බාහ්‍ය නෙවීද න හූරන්න උබයම් මන්තරේන එසේව නේතා දුක්ඛසාති කියලා එකල්ලි බාහිය ඔබ මෙහිද පරලෝවද අතරමැදද කිසිතැන්හි නොපිහිටි සිටින් සියලු දුකින් නිදහස් වේ කියලා දැක්කද ඔබතුමා දැන් මෙතන <laughs> ඈ අන්න බලන්න දැන් දැන් සිද්ධිය බලන්න කොහෙටද වෙන්නේ කියලා එහෙනම් බලන්න මේ හතරවෙනි මා සිව්වෙනි මානෙන් බුදුහාමුදුරුව විඥාණය විඥාණය ගැන කතා කරනකොට මේ විඥානයේ මාන හතර ගැන කතා කරනකොට සුවිවන මානෙ හැටියට මොකද්ද බුදුහාමුදුරනේ ප්‍රඥාව සාදු සාදු සාදු ඔබතුමාට ඒක තේරුණා තේරුණා දැක්කද දැන් ඔබතුමා කතන්දරේ එහෙනම් බලන්න අර මහත්තයා අර දැම්මනේ අර මහත්තයා දැම්ම නේද පොඩි මේ එකක් අපිට ජලයේ මනස අන්න බලන්න මනස ජලය හා සමානය ඒ කැලබිලි සහිත වන විට දැකීම දුෂ්කරය ඇත්ත නේද අපි විඥාණයට අහු වෙලා ඉන්නකම්ම ඔව් අන්න බලන්න දුවන එකමයි කරේ නේ දුවන එකමයි කරේ ඒක අන්න බලන්න එතකොට අර දුර අර බලන්න උස දුර උස උස දිග මේ පළල කියලා අපි දුන්න වටිනාකම් නේද ඔව් ඔව් මම සහ ලෝකය කියලා අන්න දුරක් සකස් කරගෙන සකස් කරගෙන දීවනේ අන්න බලන්න නමුත් සම් දාන්න බලන්න නමුත් සංසුන්හි කල්ලි සියල්ල පැහැදිලිව පේනවා හරි නේද හරියට හරි හරියට හරි එනකොට බලන්න මේ චූටි පණිවිඩේ මේ මුළු ධර්මයේම නැද්ද මුළු ධර්මයම තියෙනවා මේ චූටි පණිවිඩේ. එතකොට බලන්න ප්‍රඥාවෙන් අවබෝධ කරගන්න ඕනේ. එතකොට බලන්න ප්‍රශ්නේ තියෙන්නේ කොහෙද කියලා. කල්යාණ මිත්‍රයන් වහන්සේලාගේද ධර්මයේද ත්‍රිවි මොකේද ප්‍රශ්නේ තියෙන්නේ? අපේ පැත්තේ නේද ප්‍රශ්නේ තියෙන්නේ? ඔව් අපේ පැත්තේ ප්‍රශ්නේ තියෙන්නේ. අන්න බලන්න. එහෙනම් එහෙනම් අපේ පැත්තේ ප්‍රශ්නේ පෙන්වන්න කල්යාණ මිත්‍රෙක් ඉන්නත් බෑ නැත්තම් ඒක හරියට අවබෝධ කරගන්න බෑ ප්‍රඥාව නැත්නම් අන්න හරි. එහෙනම් ඒකටත් එන්න හේතු සකස් වෙන්න ඕනේ නේද? ඔව් හේත් සකස් වෙනවා. ඇයි මේ කල්යාණ මිත්‍රයා කොච්චර කල්යාණ මිත්‍රය හම්බුණත් පෙන්නන කෝණයෙන් බලන්නේ බලන්නේ නැති ඇයි? ඔය ඉතින් ඒක තමයි හේතු සකස් වෙන්නේ නැහැ නේ ඒක බලන්න. එහෙනම් ඒ කියන්නේ අර කලාමෙදිරි එළියටවත් ඇවිල්ලා නැහැ නේද හරියට? නෑ නෑ. අන්න ඒක නේද ප්‍රශ්නේ තියෙන්නේ. ඔව්. එහෙනම් ප්‍රශ්නේ තියෙන්නේ තමන්ගේම පැත්තේ නේද? එහෙනම් එළියට එක ඇඟිල්ලක්වත් දික් කරන්න බෑනේ. තමන්ගේ පැත්තට නේද ඇඟිලි ටික. තමන්ගේ පැත්තේ. ඔක්කොම තියෙන තමන්ගේ. තමන්ගේ පැත්තේනේ. එහෙනම් තමන්ගේ අඩුපාඩු හදාගන්න එක තමයි මේ කරන්න ඕනි ඉස්සල්ලාමනේ. ඔව් ඉස්සල්ලාම තමන්ගේ අඩුපාඩු දැකලා තමන්ගේ අඩුපාඩු හදාගෙන හදාගෙන යනකොට ආන්න අර හේතු ටික සකස් වෙනවා බලන්න දැන් බලන්න එහෙනම් මෙතන ක්‍රියාත්මක වෙන්නේ අන්න බලන්න කෙලස් කෙලස් කෙලස් වටයක් නිසා කර්ම බීජ වැතිරෙනවා අන්න බලන්න කෙලස් කියලා කියන්නේ ධම්ම නියාමය ඔව් ධම්ම නියාමය නිසා බීජ නියාමය බීජ නියාමය නිසා අන්න බලන්න කර්ම රැස් වෙනවා අන්න අවිද්‍යාපත්‍ය සංඛාරා කම්ම නියාමය ක්‍රියාත්මක වෙනවා එතකොට බලන්න කර්ම රැස් වෙනකොට කම්මනියාමී ක්‍රියාත්මක වෙනකොට විපාක වටයක් ඇති වෙනවා නේද අන්න බලන්න වේද මේ විඥාන නාම රූප සලආයතන පස්ස ඒක තමයි දැන් මේ අපිට ඉන්නේ ඕක තමයි අපිට අර අර පුරාණ කර්මයෙන් කියන තැන ඇහැට රූප මුණ ගස්සන්නේ ඔතනින් කනට ශබ්ද මුණ ගස්සන්නේ ඔතනින් එතනින් එහාට අල්ලන් යන තැන අන්න බලන්න කෙලෙස් නිසා කර්ම කර්ම නිසා විපාක විපාක වෙනකොට දැන් වේදනා පත්‍ය තණ්හා තණ්හා පත්‍ය උපාදාන ආයි කෙලෙස් ඇති වෙනවා ඇහැ රූප ගැටෙවේ ගැටෙනකොට ඇයි මෙතන බීජයම තියෙනවානේ රැවටෙන්න ඕන කරන බීජය. ඔව්. අන්න එකෙන් පැලවෙනවා. දැන් මොකද වෙන්නේ? වේදනාපච්චය තණ්හා, තණ්හාපච්චය උපාදාන අන්න ආයි කෙලෙස් ඇති වෙනවා. කෙලෙස් ඇති වෙනකොට ආයි කර්ම රැස් වෙනවා. නේ? උපාදානපච්චය බව. ආයි භවපච්චය ජාති, ජාතිපච්චය ජරා මරණ කියලා ආයි විපාක වටයක්. අන්න බලන්න. එහෙනම් අපි මේක දැන් මෙහෙම බලනකොට අපිට හොඳට පේනවා නේද මෙතන මේ න්‍යාම ධර්මයන් ක්‍රියාත්මක වෙන්නේ කියලා. න්‍යාම ධර්මයන් තමයි ක්‍රියාත්මක වෙන්නේ. ධම්ම නියාමයෙන් බීජ නියාමයේ බීජ නියාමයෙන් කම්ම නියාමයේ කම්ම නියාමයෙන් උතු නියාමයේ උතු අන්න බලන්න කම්ම නියාමයෙන් චිත්ත නියාමයේ චිත්ත නියාමයෙන් උතු නියාමයේ ඔව් ඉතින් ඕක තමයි දුවන්නේ දැන් ඔතන සත්‍යේප්පුත් කියලා හිතුවේ අන්න බලන්න ඕනේද දැන් සිද්ධිය බලන්නකො පටිච්චසමුප්පන්නව හට ගන්නවා පටිච්චසමු ඒ ඒ ඒ හේතු ඒ කියන්නේ හේතුඵල ක්‍රියාවලියක් හේතුඵල ක්‍රියාවලියක් හේතුඵල ක්‍රියාවලියක් මේක අපි අවබෝධ මේක අපි දැන් අපි වරද්දගෙන නේද ඉන්නේ මේ මම අරයා මෙයා කියලා වටිනාකම් දීලා. ඔව් වටිනාකමක් දීලා තියෙන්නේ මම. අන්න බලන්න. එහෙනම් බලන්න එහෙනම් නිදාණය හාරන්න තියෙන Taman තුලින්මයි නේ. Taman තුලින්මයි. එහෙනම් දැන් බලන්න එළියට එළියට එක ඇඟිල්ලක් දික් කරන්න අවස්ථාවක් නැහැ නේද? දැන් බලන්න. නෑ. ආන්න බලන්න. එහෙනම් බලන්න සිත පිලිසිඳ දකින්නවා කියලා කියන තැනම දුක නේද පිලිසිඳ දකින්නේ. දුක පිළිසෙන් දකින්න. ඉතින් ඕක නේද දුක පිළිසෙන් දැකලා දුකින් මිදෙන්න නේද අපිට දේශනා කරේ. හරියටම හරි. ඈ ඔන්න උතන නේද අපිට අවශ්‍යම කරන තැන තියෙන්නේ. ඒ කියන්නේ ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංකාර සමතෝ. අන්න බලන්න. සබ්බූපති පටිනිසග්ගෝ තණ්හක්කයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානන්ති කියලා දේශනා කරන්නේ. හරියට හරි. අන්න බලන්න අර කැළඹිලා නැති තැනම නේද ශාන්ත බව තියෙන්නේ. එතනම නේද ප්‍රනීත බවක් තියෙන්නේ. එතනමයි ප්‍රනීත බව. අර සියලු සංස්කාරයන්ගේ සමතේ වෙච්ච තැන නේද තියෙන්නේ. අර කැළඹිලා නැති තැන අර හොඳට තමන් කියන්නේ චලිතයෙන් මිදිච්ච තැනනේ. අන්න බලන්න. අන්න බලන්න. ඒ කියන්නේ සියලු අල්ලා ගැනීම ඒ උපද්‍රවයන් ක්ලේශයන්ගේ අතෑරීම නේද තියෙන්නේ. අතෑරලා තියෙන තැනනේ. අන්න බලන්න. අන්න එතන නේද තණ්හාවේ අවසානයයි. එතන තව තන්නහනේ අවසාන. ආන්න බලන්න දැන් දිද්දියෝනේ. එතකොට එතකොට බලන්න. ඒ එතකොට බලන්න එතකොට තණ්හක්කයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානන්ති කියලා පෙන්වන්නේ නේ. එතකොට බලන්න එහා පැත්තේ දෙයකට ඇලෙන්නේ නැති වෙනකොට අවකාශය ගැන මොකක්ද වෙන්නේ? අවකාශයට පිහිටන්න පුළුවන්ද? අවකාශයක මොකක්වත් සකස් වෙන්නේ නැත්නම්. ආන්න බලන්න. අන්න එතන තමයි මෙන්න මේ රාග දේශ මොහ නිරුද්ධ වෙලා නූපදීන තැනට යන්නේ. අන්න එතන තමයි පරම පරම සෝය වෙන නිර්වාණය. දැක්කද දැක සිද්ධිය. එතකොට බලන්න ලুকু සංසිද්ධියක් මේ චූටි කතාවේ තිබුණේ. ඒකත් අපි ආයසරයක් හොඳට අරන් බැලුවොත් එහෙම හොඳට අරන් බැලුවොත් මේ අපිට අපි අපි ඉන්නෙම අඳුරේ. අපි ඉන්නෙම චලිතයක. අපි ඉන්නෙම කම්පණයක. ඒක හරියට අර විලේ වතුර බොර වෙලා තියෙන වෙලාව වගේ. ඔව්. ඇලඹිලා තියෙන මොහොතක. ඒ කියන්නේ ඒ මොහොතේ මොකද වෙන්නේ? ඇහැ කන නාසය දිව කය මන කියන ආයතන හයම ගිනි ගොඩක නෙමෙයි දින්නේ. ගිනි ගොඩකින්. එහෙනම් බලන්න මේ ගිනි ගොඩ කියන තැනම තියෙන කෙලෙස්. ඔව්. චලනයක්. සුද්දාස්තක චලනයක් අර හතර ආකාරයක සුද්දාස්තක චලනිය උතන තියෙනවා. ඔව්. අවකාශයක් එක්ක සකස් වෙලා අන්න බලන්න මෙතන මේ චලනයෙන් මිදෙන්න මිදෙන්න මිදෙන්න මිදෙන්න මිදෙන්න ගින්න නිවෙනවා. ඔව්. අභ්‍යන්තර ගින්න නේද නිවෙන්නේ. ඇයි අපිට ලෝකයක් කියලා හම්බුනේ හිත නේද? ඔව් හිත. එන හිතේ ගින්න නේද නිවෙන්නේ. ඔව්. හිතේ ගින්න නිවෙනවා. අන්න බලන්න හිතේ ගින්න නිවෙනකොට හරියට අර කැළඹිලා තිබිච්ච විල පෑදුනා වගේනේ. අන්න බලන්න. අන්න බලන්න සංසිඳීමටපත් වෙනවා. එතකොට එහෙනම් බලන්න එහෙනම් ඔය කතන්දරේ බලන්න ওই චූටි කතන්දරේ ඇතුලේ කොච්චර ලොකු කතන්දරයක්ද තියෙන්නේ කියලා. ඒක හරියට මෙන්න මෙහෙමයි. උදැල්ලකින් වැඩ කරනකොට උදැල්ලේ මිට ගෙවෙනව නේද? බලන්න උදැල්ලේ මිට ගෙවෙන්නේ කොහොමද කියලා. එක සැරයක් වැඩ අපි වැඩ කරන්න වැඩ කරන්න වැඩ කරන්න තලෙත් ගිවෙනවා මිටත් ගිවෙනවා තලෙත් ගිවෙනවා මිටත් ගිවෙනවා දැන් මිට ගෙවිච්ච තැන දැවෙච්ච තැන ඉඳන් නේද ඊගාවට මිට ගෙවෙන්න ගන්න ඊගාව ඊගාවට මිට ගෙවෙන්න ගන්න එතනින් නේද ඊගාවට මිට අන්න බලන්න ඊගාවට වෙන තැනකින් නෙමෙයි එතනින්ම එතනින්ම මිට ගෙවෙනවා එතකොට ඔන්න ඔය විදිහට තමයි කෙලෙස් අඩු වෙලා යන්නේ අපේ මේක දකින්න දකින්න දකින්න දකින්න අන්න අපි දකිනවා අපි මේ අන්න බලන්න මේක දකින්න දකින්න අපි සැහැල්ලුවටපත් වෙනවා. අපිට මේක ප්‍රායෝගිකව තත්විඳින්න පුළුවන්. අපි යහපත් දේවල් කරනකොට අපිට සැහැල්ලුවක් දැනෙනවා හිතට නේ. නමුත් මේ ධර්මයේ අවබෝධය තුල අපිට ඊට වැඩිය ගොඩාක් එහාට අපි ඔය යනවා නේ. ලොකු සැනසීමක් එනවා. අන්න එතකොට බලන්න අපි මේකට කැමති වෙනවා. මේකට කැමති වෙනකොට අන්න ඡන්ද චිත්ත වීරිය විමර්ශා කියන සතර ඉර්ධිපාද වලට අපි ගොඩ වෙනවා. ඒක හරියට කෝච්චි යන්නේ පීලි උඩ කෝච්චිය නතර කරන්නේත් පීලි උඩ වගේ අපි මෙන්න මේ හරියටම මේ සතරේ දිපාලු වල හිට ගන්න. හරිද? ඒ කියන්නේ අපි කැමති වෙනවා මේ මේ මේ නිවීමට. නිවීමට කැමති වෙනකොට අපි මෙන්න මේ ධර්මය අහන්න කැමති වෙනවා. අන්න ඡන්දය ඇති වෙනවා. මේ සංසාරයෙන් මිදෙන්න. මේ සංසාරේ සසර බිය දකිනවා අපි. ආපු ගමන ගැන. මේක දැන් අවබෝධ නොවුනොත් තව කොහෙද ගිහිලා නවතින්නේ කියලා. මේ සසර බිය දකිනවා. අන්න මේ සසර බිය දැකපු තැන තමයි මේ කතන්දරේ හරියටම අපිට තේරෙන්නේ. අන්න එතකොට අපි මේ සංසාරයෙන් මිදෙන පැත්තට කැමැත්ත එනවා. ධර්මයේ ධර්මයේ ගවේෂණය කරන්න අන්න ඡන්දය. ඒ ගැන හිතනවා චිත්ත. දැන් දැක්කනේ දැන් ඔබ චිත්ත නියාමයේත් එක්කනේ දිව්වේනේ. ඡන්ද චිත්ත. ඡන්දිත වීරිය. අන්න වීරිය වැඩෙනවා. නිතරම ඕව හොයනවා. ඔය ගැනම හාරනවා. ඡන්දිත වීරිය. විමර්ශ විමර්ශනය කරනවා. දැන් ඔබ ඉන්නේ සතර ඉර්ධිපාද උඩ නෙමෙයිද? ඔබේ ජීවිතය ඇත්තටම දැන් එතන නේද තියෙන්නේ චන්දන මහත්තයා. එතන තමයි තියෙන්නේ. හරි නේද? එහෙනම් ඔබ නොදැන හරි ඉන්නේ පීලි උඩ හතරනේ. පීලි හතර උඩ නේද? ඔව් නොදැන ඉන්නේ එතන තමයි කියලා. ආ දැන් මං කියනකම් ඔක දැනගෙන හිටියේ නෑනේ. ඔය කෝච් කියන්නේ toy පීලි හතරේම පීල්ලෙන් පයින්නේ. දැන් ඔබට තේරුණාද? <laughs> ඔව් තේරුණා. එහෙනම් බලන්න කෙනෙක් පුද්ගලයෙක් කරනවා නෙවෙයි මේ. ඒතකොට බලන්න ඔය වීරිය උඩ ඉන්නකොට නේද ඔබතුමාට ටක් ගාලා අන්න බලන්න සතර සම්මප්පදාන වැඩින්න පටන් ගන්නවා. ඒ කියන්නේ මේ අර සියලු බුදුවරුන්ගේ අනුශාසනාව තමයි උතුවා ගන්නෙ. <laughs> සබ්බපා පස්සා කරනම් කුස